අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ අවස්ථාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේතේ සෝත විඤ්ඤයා සද්දා අසුතා අසුත පුබ්බා නච සුනාති නච තේ හෝති සුනේයන්ති අත්තිතේ තත්ත චන්දෝ ආරාගෝ අපේ මං වාති නෝ හේතං භංජේති තී කරුකටේතු අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඒ මානුෂ්‍ය පුත්‍ර සූත්‍රයේ තවත් පාඩයක් කියලා ගත්තා. අපි මෙතෙක් කල් සාකච්ඡා කරගෙන හිටපු චක්කු විඤ්ඤය රූපේ වෙනුවට සෝත විඤ්ඤය සද්දය කියන මාතෘකාව ඉස්සරහට ගන්න ඕන නිසා බැලු බැලමට නම් ඇහෙන් දකින්න රූපය ඇහැට ගෝචර වෙන්නේ වර්ණ සතහන වගේ ඇහැට වෙන දෙයක් ගෝචර වෙන්නේ නැහැ සත් ගෝචර වෙන්නේ නැහැ ගඳ ගෝචර වෙන්නේ නැහැ ඒකේ පුදුමාකාර ආපතකට වීම සම්බන්ධ වීමක් තියෙනවා ඒ අනුව බලනකොට කනට නැත්නම් අනේ ඔපේට නැත්නම් සෝත ප්‍රසාදයට ශබ්දෙමයි ආපදාගත වෙන්නේ වෙන මොනවත් ආපදාගත වුණාට ඒක කිසිම ආයතනයක් වශයෙන් ප්‍රචාරයක් නැහැ. ඒ සමග සම්පූර්ණ දෙකක් වශයෙන් එහෙම නැත්නම් එකිනෙකට ආත්මශීම වෙනස් ඉන්ද්‍රිය දෙකක් ඒ ඉන්ද්‍රිය දෙකට ආත්මශීම වෙනස් අජත් ඉන්ද්‍රිය දෙකට බාහිර ඉන්ද්‍රිය ආයතන දෙකක් තියෙනවා. සම්පූර්ණ ලෝක දෙකක් වාගේ. රූප ලෝකේ, ශබ්ද ලෝකේ වාගේ. ඔත් මේ මානුකපුත්තු සූත්‍රය හදාගෙන යනකොට පේනවා දෙකම වැඩ කරන්නේ එකම යාන්ත්‍රණයකට වැඩ කරන්නේ. ආයතන දෙකක් වුණාට වැඩේ සිද්ධ වෙන්නේ එක විදිහට. ඒක නිසා වචන වෙනස් කිරීම විතරයි කරන්න ඕනේ. හදාගත්ත සැකෙල්ල හිම යන්නේ. යේතේ සෝත විඤ්ඤය සද්දා. යේතේ චක්කු විඤ්ඤය රූපා කියපේක වගේම මෙතනත් යනවා. යේතේ සෝත විඤ්ඤය සද්දා. මේ කනට ගෝචර වෙන සද්දයක්. අපි දන්නවා සද්ද ගොඩක් තියෙනවා අපිට ගෝචර වෙන්නේ නැහැ. වවුලන්ට ගෝචර වෙනවා අපිට ගෝචර වෙන්නේ නැහැ. තේජීව තරංගත් අපිට ගෝචර වෙන්නේ නැහැ. පොඩි පරාසයයි මනුස්ස කනට ගෝචර වෙන්නේ. ඒකට බුදුජාණන් වහන්සේ සෝත විඤ්ඤය සද්දා කියලා කියනවා. මනුස්ස කණ්ඩ ගෝචර වෙන සද්ද. ඊට අමතරව ගොඩක් සද්ද තියෙනවා. අපිට එකෙන් මේ මාත්‍රාවට අදාළ නැහැ. මේ සෝත විඤ්ඤය සද්දවලත් යෝගාවචරයා සැලකිලිමත් විය යුතු නැත්නම් යෝගාවචරයා මානසිකාර්ය පැවැත්විය යුතු කොටස කොච්චර පුංචි ප්‍රදේශයක්ද කියන එක යෝගා මේ පුත්‍රයන් ආචි දැන් මාළික පුත්‍ර ස්වාමීන් වහන්සේට උගන්වන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කියන්නේ මාළික පුත්‍රයේ කනට ඇසිය යුතු ශබ්ද තියෙනවා ඒ ශබ්ද වලින් ඒ ශබ්ද අසුත අසුත කුබ්බා කවදාකවත් අහලා නැති අසන්නෙත් නැති කනට ඇහිලා කන කුප්පන්න පුළුවන් කිච කවන්න පුළුවන් සද්ද જાතියක් කියනවා. ඒ වගේම නච සුනාති නචතේ හෝති සුනියන්ති. දැනට ඇහෙන්නේ නැහැ මත්තට ඇහි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. එවැනි යම්තාක් සෝත විඤ්ඤාය සද්ද තිබුණට ඒව සම්බන්ධයෙන් කවදා හරි ඡන්දයක් ප්‍රේමයක් රාගයක් පහළ වෙද කෙලස් පහළ වෙද කියලා. ඉතින් එතකොට මේ මානුක පුත්තු ස්වාමීන් වහන්සේගේ තියෙන සාමාන්‍ය බුද්ධියෙන් උන්වහන්සේ නැස්චාත් උත්තර දෙනවා. අහපු නැති දැනට අහමින් නැති ඇහෙන්නේ නැති මත්තට ඇහෙන්නේ නැති යම් තාක් සද්ද තියෙනවනම් ඒකකින්වත් අපිට කෙලෙස් උපදින්නේ නැහැ. ඒක නිසා යම් සද්ද ප්‍රමාණයක් අපි දන්නවනම් ඒකේ විතරයි කෙලෙස් උපදින්නේ. එහෙම නැත්නම් යම් ශබ්ද ප්‍රමාණයක් අපේ කියලා කියා ගන්නවා නම් අපි මගේ කියලා කියා ගන්නවා නම් ඒකෙන් විතරයි කෙලෙස් උපදින්නේ. ඒක නිසා අපිට නෑ එන ශබ්ද ගැන බවුලන්ට ඇහෙන අපිට නෑ එන රේඩාර් කරන භාවනා කරන්න ඕනේ නෑ. එහෙම නැත්නම් එයාපෝට් එකත් ඒක වැඩ ගන්නවනේ ආයන්තර වලට ඒවෙන් තමයි කතා කරන්නේ. එහෙම නැතුව වෙන ශබ්ද જાති කොච්චර තිබුණත් ඒව ගැන භාවනා කළ යුතු නැත්තේ මොකද? ඒවෙන් අපිට ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් පහළ වෙන්නේ නැති නිසා. එතකොට මේකේ අංගවන බුදුජානනාංශී දැන් යම් සද්දයක් ඇහෙනවද? දැන් යම් සද්දයක් අහනවද? අන්න එකේ විතරයි කේශපති. සද්ද කියන මාත්‍රකාවේ නැත්තම් සද්ද කියන බාහිර ආයතනයේ දැනට මේ මොහොතේ එමේ සද්දෙන් පමණයි උපදිනවන ඡන්දයක් උපදින්නේ රාගයක් උපදින්නේ ප්‍රේමයක් උපදින්නේ ඒක අවබෝධ කිරීමමයි නිවන කියන්නේ. මේ උපදින්න ඉඩ තියෙන මේ ඡන්දේ මේ රාගේ මේ ප්‍රේමය එනකොට ලේ පිට අස්පනා පිට එතන ජීම දකින්නනම් ඒක තමයි ප්‍රතිපදාව. ඒකෙන්මයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා ලෝපං ඡන්දයක් රාගයක් ප්‍රේමයකින් නිවන් දකින්න බෑ. එහෙමනම් බීරෙකුට කවදාකවත් කෙලෙස් පහළ වෙන්න බෑ. බුදුසසුන කියනවා ඡද්දනාහ සිටීමෙන් මට ලීහි නිවන් දකින්න කියලා කවුරු හරි හිතනවනම් එහෙම නැත්නම් ශබ්ද ඇහෙන එක කරදරයක් ඒ නිසා ශබ්ද නාහයින් එක නැත්නම් ශබ්ද නැති එකයි මට නිවන් දකින්න පහසුම ක්‍රමය කියලා. එයාට වත් කරු පොල් දෙල්ලක් කණ්ඩාවක් කරපුවා නේදයි. ඊපස්සේ ශබ්ද ඇහෙන টොප් එකට භාවනා කරතයි. එහෙම නැත්නම් ඔය සාපත්‍යෙම ඊරෙකට මුදෙනාගේ කියනවා එයා භාවිත ඉන්ද්‍රිය වෙන්න ඕනේ හැහෙන. ශබ්ද සම්බන්ධ කවදාත් කියලා සැහිලා නැහැ. එන්නේ නැහැ. දැන් මේකද ඉල්ලන්නේ භාවනා කරලා. මේක තමයි පාරතරී බ්‍රාහ්මණය උගන්වලා තියෙන්නේ. ඉතින් බුද්ධිගංගල කියනවා යම් විදියට මේ විදියට හද්ද නැති තැනකට ගිහිල්ලා ශබ්දමකින් රාග ප්‍රේම ද්වේෂ තණ්හා පාල වෙන්නේ නැත්තම් එතන භාවනාවක් නැහැ. ශබ්ද සම්බන්ධ භාවනාවක් නැහැ. කන සම්බන්ධ භාවනාවක් නැහැ. මොකද උපදින කෙලෙෂය දැන ගැනීම හරහා තමයි භාවනාවක් නිවනක් තියෙන්නේ. ඒ නිසා මේ සද්දෝලින් උපදින චන්දරාග ප්‍රේම අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕනේ. චන්දරාග ප්‍රේම ඉක්මවන්න. ඉතින් ඒ නිසා යෝගාවචරයට සද්ද තින්තනකට යන්න කියන්නේ නමුත් මේ ලෝකෙ කිසිම තැනක් නැහැ. එහෙම සද්දෝලි චීර්ෂයක් අයින් වෙච්ච තැන. ඒ නිසා ඒ සද්ද අඩු තැනකට යන්නේ කියනවා. ගිහිල්ලා කල්පනා කරන්න කියනවා මට මේ වෙලාවේ යම් සද්දයක් ඇහෙනවා නම් කනේ ඔපේට ඒ ඒ සද්දේ රූපේ ඉක්මවල යනවා නම් ඒ සද්දේ ගඳේ ගන්නායට එන ගඳ ඉක්මවල යනවා නම් ඒ සද්දේ දිවට ඒ වෙලාවේ තියෙන රස ඉක්මවල යනවා නම් ඒ සද්දේ තමන් කරන ස්පර්ශය අපි ආනපන සතිය කියමු ඉන්දී මැටලිම කියමු නැත්නම් සක්මනකොට සක්මන් කරනකොට ඔලේ පය වදින එක ඉක්මවල යනවා නම් එහෙම නැත්නම් හිතට එන හිතවිලි ඉක්මවල යනවා ශබ්දේ අන්න ඒ ශබ්දේ නිසා ඒ වෙලාවේ එක්ක ඡන්දයක් එක්ක රාගයක් එක්ක ප්‍රේමයක් පහළ වෙනවා ඒකයි භාවනාවට අරමුණු වෙන්න ඕන ඉතින් මේක බුදුසසුනේ කිසිසේත් මේකට කියන්නේ නැහැ බුදුරජාණන් මාළික පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ යම් සද්දයක් අහලත් නැත්නම් ඇහෙන්නේත් නැත්නම් අසමිනුත් නැත්නම් මත්තර අසන්න වෙන්නේත් නැත්නම් උඹට එකේ රාගයක් ඡන්දයක් ප්‍රේමයක් පහළ වෙනවා ඉතින් මාළික පුත්‍ර සංසේ නැහැ කියන්නේ විශාල උත්තරයක් කියන්නේ ඒක ලස්සන තේනවා මේ සූත්‍ර දිගේ ඉදිරියට යනකොට අර ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල විවරනකොට මාළකපුත්‍ර සාංශික දහං කරන බුදුජානනාංශයට ඔබ වහන්සේ කෙටියෙන් සඳහන් කරපු දේ මට විස්තර සත්‍ය වැටුණා දාන්න මම ඒක කියන්නද කියලා. වහන්සේ කෙටියෙන් කියපු දේ මට සවිස්තර වැටහෙනවා. මේ නාට්‍ය වුණාට මීටරක වැඩ. ඉතින් බුදුජානනාංශය දෙනවා දැන් මේ මාළික පුත්‍ර සාන්තර බණ කියන්නේ බුදු ආමතුරා. ඒකට මාළික පුත්‍ර සාන්තර සඳහන් කරනවා අර අපි දෙවෙනි දවසේ කියපු බණ ටික. ස්වාමීන් වහන්සේ කාට හරි යම් විදියකට සිහිය නැත්තම් සතිය නැත්තම් දැන් ඔබ හචෝ දීප උපදේශ ටිකක් නැත්තම් එයාට සිද්ධ වෙන්නේ සංගතිය මේකයි කියලා ඉස්සෙල්ලා පෙන්නනවා සද්දං සුත්වා සති මුත්තා සද්දයක් ඇහෙනවා වඩලනද සතිය නෑ. සතිය තියෙනවා මොට වෙලා. අතිය නෑ කියන්න බෑ. අද ඉතින් හය වෙනි දවසේ පස්වෙනි දවසේ කියතේ උපත්තියම හැම කෙනාම ඉන්නේ සතියේ. දන්නේ නැති එක විතර ප්‍රශ්න තියෙනවා. ඔය සතිය පිටවෙන්න ඇත්තටම උනන්දු වෙන්න ඕන කමක් නැහැ. උත්සාහ කරන්න ඕන කමක් නැහැ. හැම චිත්තක්ෂණයෙම සතිය තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා සතාධිපතිය සම්බේ ධම්මා. හැම ධර්මයකටම සත්‍ය අධිපතිකම් කරනවා. අපි ඒක ගණන් ගන්න ටිකමයි තියෙන්නේ. අපි ඒක හොයලා බලන ටිකමයි තියෙන්නේ. අපි ඒක දන්න ටිකමයි තියෙන්නේ. ඒක නිසා හරියට මැණික් ඉදමක එහෙම නැත්නම් ඉල්ලමක් තියෙන ඉදමක ඒක මැණික් තියෙන බව දන්නේ නැතුව පැලක් අටවන්නේ හිඟා කකා ඉන්න මිනිස්සුක් වගේ. කවුරු එල කිව්වොත් මිනිස්සු උඹ හිඟා කකා ඉන්න දෙන්නේ ඕකෙ මෙන්න මෙච්චරක් කක. මෙච්චර වටින මැණිකක් තියෙනවා. හරපම් මිනියෝ උඹේ අයිතිෝගේ තියෙන්නේ කියලා. ඒ මනුස්සයෙක් අදහපු වෙලාවෙකට ਉਹ මැනික් කරේ නේ. අදහුවේ නැත්තම් තාම හිඟකක අර මැනික් කිඩෙ ඉන්නවා. ඒ වගේ තමයි අපිට හම්බෙච්ච මනුස්සකමේ හැම චිත්තක්ෂණයකම සතියතියි. මූල ධර්මාංකෝලෝ. කියවන්න සමිති සූත්‍රය. කියවන්න කිම්මූලක සූත්‍රයේ ඒකෙදී බුදුසසුනේ අහනකොට ප්‍රශ්න බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා ඡන්ද මූලක රබ්බේ ධර්ම වේදනා තමෝතරණ සතාධිපතිය හැම චිත්තක්ෂණිකව සතියදී අපි ඒක සලකන්නේත් නැහැ නාචල කරන තාක් ලැබි සංසාරයක් දුක් උපදවන සංසාරයක් කෙලෙස් උපදවන කොයි වෙලාවකරි මේ තියනවාද කියලා පොඩ්ඩක් පහුරු කාලා බැලුවොත් බැන්නේ බලන ඕන වෙලාවක සතිය තියෙනවා අම්මා මැරුණා සතිය තියෙනවා. දරුවා මැරුණත් සතිය තියෙනවා. පටාචාරාගේ රෙජි නැති වුණත් සතිය තියෙනවා. පටාචාරාව ආවට පස්සේ පුදුලයන් කියන නංගි සතිය ලෝපං කිව්වා. රෙජි නැති උනායි කියලා, දරුවෝ දෙන්න මැරුණායි කියලා, අම්මා මැරුණායි කියලා, සහෝදරයා මැරුණායි කියලා, ස්වාමියා මැරුණායි කියලා සතිය පිටවන්න බැරි කමක් නැහැ. අපි හිතන්නේ දරුවෝ දෙන්න මැරුණාට පස්සේ නම් භාවනා කරන්න බෑ අප්පා කොහොම භාවනා කරන්නේ මිනිහ මැරලා ඉන්නවා උඹහක් උඩ නිල් වෙලා. ඒක දැකපු ගෑණි කොහොම භාවනා කරන්නේ? අම්මා මැරිලා සෝන්කොතේ දුම් යනවා. කොහොම භාවනා කරන්නේ? පිස්සෙච්ච ගෑණි. යාකොස්සේ දකින්නකොට අපුටි ගාන කෑවහමලු මේ දරුවා ගෙනියන්න එපා කියන. වතුරක් දකින්නකොට බීච වෙනවලු අනේ දරුවා ගහගෙන යනවා. දුමක් දකින්නකොට මැරෙන්න නටනවලු මේ අම්මා මැරිච්ච සෝණින් යන දුම. ඉතින් මිනිස්සු හිතන්නේ පිස්සු. භික්ෂු තමයි. නමුත් නංගි සීයලෝ පන්තිව. ඉහිලෙවා. ඉතින් සා සති මුට්ඨ කියලා වචන මෙතන පාවිච්චි කරන්නේ මේලාදී සතිය තියෙන අපි ගණන් ගන්න. අපි ඒක ওই විලාට සතිය පිටවන්න බෑනේ. අපි හිතනවා මේ සතිය පිටවන්න ටොරොන්ටෝ මහා විහාරයට එන්න ඕන. අටසිල් සමාදන් වෙන්න ඕන. ධම්මජීව හඳු ලංකාවේ ඉඳලා එන්න ඕන. ඇවිල්ලා හිමීලක් මං කරන්න ඕන. එතකොට තමයි සතිය පිටවන්නේ කියලා මේ ඇඳලා තියෙන චිත්‍රේ ඕගොල්ලෝ ගෙදර ගියාම ඔයිටත් වැඩිය බර කරලා කියන්නේ ගෙදර ආපු නැති කට්ටිය. වහා හේම දෙල්ලම් කරන්න බෑ සත්‍ය පිටුනට මේ සෑහෙන්න උන ඇඟට අමාරු වෙනවා. ඔයගොල්ලෝ අපි ඔයගොල්ලෝ දන්නේ ඕ මෙන්න මේමයි සත්‍ය කියලා. ඔයගොල්ලෝ පුම්බන්න හැදුවට මාළුකපුත් ස්වාමීන් වහන්සේ දන්නවනේ හා කියා සද්දං සුත්තා සති මුත්තා. සද්දයක් ඇහෙනවා. ඒතර සති නෑ. එහෙම නැත්නම් සති මොට වෙලා. නෑ කියන්න බෑ ඒක. සති මුත්තා පිය නිමිත්තම මානසික කරෝති. ඒක දිෂ්ඨින යකෝ සද්ද නැතුව තිබුණා කොච්චර ජොලියද කියලා. සද්දයක් ඇහිලා පීරි ගෑවෙනකොටම ඒ සත්‍ය මනාවන ඒක නන්දාමාලි ඉන්නේ නම් අමරදේවන මරු. එතකොට පීඩි මිත්තේ ඉන්නේ ඇහෙන සද්දේ. දැන් සද්දේට වෛර කරනවා නම් නිස්සද්ද භාවයට පිරිමිට පහළ වෙනවා. එපමණ මීටර් දෙකකට දාලා බලන්න මනාප සද්දයක් නම් ආනපානෙත් නෑ මොකුත් නෑ ඒ සද්දෙට හිත යනවා. අමනාප සද්දයක් නම් අනි භාවනා කරගන්න තිබුණ ෂෝක් එකට මේ සද්ද නිසා කරගන්න බෑනේ අනේ නිස්සද්ද භාවය කොච්චර වටිනවද කියලා දැන් නිමිත්තක් මෙහි කරනවා. සද්දන් සුත්තස් වියක් සති මුත්ත වේනිමිත්ත මනසිකරෝති. ඒ අපේ හිත අභාවිත හිත දුවන දිවිල්ල සාරත් චිත්තෝ වේදේති එතකොට එයා කල්පනා කරන්නේ මේ මතුවෙච්ච සද්දේ භාවනාවට නම් ගවන්නේ කියලා නෙවෙයි එක්කෝ මේ සද්දේ ඇතුල්ච්ච ප්‍රිය භාවයට රක්ත භාවයක් ඇති වෙනවා සාරත් කියන්නේ බැඳීමක් ඇති වෙනවා එහෙම නැත්නම් මේ සද්දේ ද්වේෂ කරනවා නම් ඒ වෙනුවට එන විවේකීට නිසද්ද භාවයට සාරත් චිත්තයක් ඇති කරගන්නවා ඊට පස්සේ ආයතන සද්දේ අරමුණු වෙන්නේ සද්දේට ආපු මනාප භාවය හෝ සද්දේ නැති වේවා කියලා හිතුවනම් නිස්සද්ද භාවයට කියන සාරත්ත භාවය නිසා ඊට සම්පූර්ණයෙන්ම ගම්මතුරට යට වුණා වගේ සාරත් චිත්තෝ වේදේ තංච අජ්ජෝස චිත්ත ඊට පස්සේ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා සද්දයක් මිහිරින අනේ මේ මිනිස්සු ලස්සනට ලය කියලා පස්විම් සංගීත සහිතව අර්ථය සහිතව මේක මේ මහ ප්‍රාණ අල්ප ප්‍රාණ සත්‍ය කියන කියමන නම් කාරිම වටිනවා කියලා ඒක දිගේ ඉතී ඉගෙන් අතන්දරගත. එහෙම නැත්නම් ඒකට ද්වේෂක් කමයි කියලා හිතුවා. ද්වේෂ කාරණා කල්පනා කරනවා මේ ඊගාදාස භාවනා කරනකොට අනිමන්නම් හදන්න තැනකට යන්න ඕනේ. මේ හද්දත් එක මොනවක්වත් කරන්න බෑ. ඒක මේ මේ විදිහට මට කරදර කරනවා කියලා අර දැන් මේ සද්දේ අරමුණු කරනවා කියන එක වළක්වන්න මේ සාරත් හිත අපි එක්ක ඉපැත්තෙන් දාන එක්ක මේ පැත්තෙන් දාන මට මේ ආනපන කරගන්න බෑ කියන පශ්චාත්තාපය නිසා හෝ එහෙම නැත්නම් ආනප සත්‍යාවයකට හිත්බඳින ගතිය නිසා හෝ සාරත් චිත්තෝ වේදී තංච අජෝස චිත්තති ඒ තමන්ගේ අර කතන්දරයේ තියෙනවනේ එහෙම නැත්නම් ප්‍රපංච කිරීම යනවනේ. අන්නේ කතන්දර ගෙතීමට රිංග ගන්න. රිංග ගන්නවා කියලා කියන්නේ මේ සද්දයෙන් ඇතිවෙච්ච මනාපය හෝ අමනාපය පුද්ගල පුද්ගල ආරෝපණයක් කරනවා. මට කරදර වුණා. කරදර කෙරුවේ අසවලා. ඒක නිසා මේක විසඳන්න ඕනේ. මේක විශ්සන්නේ මම මෙහෙම මෙහෙම කරන්න ඕනේ. කියලා ඉතින් අර කැකිලි තීන්දුව යනවා දිගින් දිගටම. මේ ඇතිවෙච්ච හද්දේ මෙනෙහි කිරීම එහෙම නැත්නම් අරමුණු කිරීම එහෙම නැත්නම් මම සතිය නැති බව දැන් ඉන්නේ මනෝවිකාරක බව දැන් ඉන්නේ කතන්දරයක බව දැන් ඉන්නේ ප්‍රපංචක බව දන්නේ නැහැ මොකද මේ ප්‍රපංචය හරි රසයි භාවනා කරනට වැඩිය සද්දමත් අභාවිත මනස ඇති ඉස්වර එසා තමන් හදාගත්ත කතන්දරය යනවා චාරත් චිත්ත වේදේති තංච අජ්ජෝස තිට්ඨති ඒ තමන් හදාගන්න කතන්දරයට නිමග්න වෙනවා. ඒකට දැස ගන්නවා. ඒ මොකද ඒක ඔක්කොම Tamangeම දරුවෙක් නේ. Tamanම හදාගත්ත වෘත්තාන්තයක් නේ. Tamanම හදාගත්ත කතන්දරයක් නේ. ඉතින් ඒකට රිංග ගන්නවා. මේ කතා කරන්නේ අභාවිත මනසක ඇති. සත්‍ය පිළිබඳව මතුවෙන මතුවෙන දේ මෙනෙහි කරන හෝ මතුවෙන මතුවෙන දේ මත සත්‍ය පිළිටෝණ එකනේ මේ සතියේ තියෙන විචිත්‍රත්වය මොනකට තනන බණ්ඩය නැත්නම් ඊගාට මතුවෙන දේ ගන්න. ඒක මේ මේක සතියට හොඳදී මේක සතිය නොතු නොහොඳදී කියලා මේක choicelessness එක නැති ඒක තෝරන්න නැති ගතියනේ. නමුත් අපේ හිත සති මොට වෙච්ච ගමන් අර මනාපමනාප දෙකට වැඩිච්චා සද්ද හොඳ නම් ආනපහන්න වැඩි සද්ද දිගේ කතන්දරයක් කරනවා. එහෙම නැත්නම් සද්ද හිරිහැරයක් නම් නිශ්ශබ්ද භාවයේ රංග ගැනීම වාසිය ගැන ඉති කතන්දරේ කරනවා. සාරත් චිත්තෝ වේදී තස්ස වඩන්ති වේදනා අනේකාරූප සම්භවයි ඊට පස්සේ යා ඒකෙන් මත විදීමක් ලබනවා. ඒ විදීම දැන් මේ දැන් පවතින සද්ද නෙමෙයි තියෙන්නේ. අර ඉස්සලා චිත්තක්ෂණයේ ඇති වෙච්ච කෙනහිල්ල මත යන්නේ දැන්. ඒක මනාව හෝ අමනාව වෙන්න පුළුවන්. තස වඩති වේදනා අනීකාරූප සම්භව. ඒක මත අර මුරුක ගහට යහ උදියගත්ත මිනිස්සු වගේ දිගටම යනවා. රස කර කර කැවිල්ලක් එහෙම නැත්නම් රස කැවිල්ලක් හම්බුනා වගේ කතන්දර දිගේ යනවා. ඉතින් ඒක සාහිත්‍යයේ බොහෝම වටින දෙයක් තමයි ඒ කාට හරි කොහෙන් හරි අවධානය පැත්තකට යොමු කරපු ගමන් එයා ඒක දිගේ දිග කතන්දරයක් ගොතාගෙන හීනක් දකිමින් මනෝ විකාරයක් කරමින් එහෙම නැත්නම් මේ ඒකට කියනවා මායාව කියලා ලය තන් ලතාව ඒ ලතාව දිගේ කියා අරගෙන යනවා. මේ අනේකා රූප සබ්බව. ඒ තමන් ගොතාගෙන යන කතාවේ විවිධ රූප මබාගෙන නැත්නම් විවිධ විඳි. ඒක මනාප වෙන්න පුළුවන්, අමනාප වෙන්න තත්ත්ව වේත අනේකා රූප සම්බන්ධව. මේ කියන්නේ මේ මෙයා දැන් ප්‍රමාදේ වැටිලා. අර වඩන වේදනාවල් මතින් මෙතෙක් නෝපන් අකුසල් රාශියක් වැඩෙන පටන් ගන්නවා. ශබ්දේ පිළිබඳ මනාපේ තිබ්බනම් රාගම්ම ඡන්දම්ම ප්‍රේමං වයදේ. අමනාපයවනම් නිස්සද්ද භාවයක් පිළිබඳව ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ඇති කර ගන්නවා. මේක පිළිබඳ ද්වේෂයක් ඇති කර ගන්නවා. ඇති ශබ්දේ පිළිබඳව ඇති ශබ්දේ පිළිබඳ තමයි තියෙන්නේ හැඟීම පිළිබඳව දිගින් දිගටම දිගින් දිගටම ද්වේෂයක් ඇති කර ගන්නවා. ඒ විචිත්‍රත්වය හරීම ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකත සතිමත් කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ සද්දෙන් කතාව පටන් ගත්තට දැන් යන්නේ වේදනාවක් දිගේ. දැන් ට්‍රක් එක මාරු වෙලා එක්ක මනාප වේදනාව එක්ක අමනාප වේදනාව දිගේ දැන් බොහෝම Java කැවෙන්න පටන් ගන්නවා. තාමත් ට්‍රක් එක මාරුලා තියෙන බව දන්නේ නැහැ. Taman ගිය පතේ නෙවෙයි ඉන්නේ නාලිකාවේ නෙවෙයි ඉන්නේ වෙන තැනක ඉන්නේ. දිගින් දිගටම හැදෙන්න පටන් ගන්නවා. ඉතින් යම් කිසි කෙනෙක් යම් කිසි කෘත්‍යයක් කරගෙන ඉන්නකොට අතුරු ආවාදයක් ඇවිල්ලා එයාට නැවත මම මේ ගිය පිටපාරකය මම නැවත මගේ අරමුණට එන්න ඕනේ කියලා ආපහු නැවත අරමුණට ගන්න පුළුවන් ගතිය ස්නායු විද්‍යාවේදී රෙසිලියන්ස් කියලා මනින්න පුළුවන්. කෙනෙකුට කලබලයක් ඇති කරුවාට පස්සේ එයා මේ කලබලයේ දිගේ කතන්දර ගොතාන යන වෙනුවට කොත්තනදී හෝ තේරුම් අරගන්න. මං ආයේ මේ රස විඳින්න නෙවෙයි මේ ආවේ හද්දයක්. හැබැයි මම හිතේ ආනාපාන කියලා. ඉස්සෙල්ලා මගේ අපි ආනපාන ගත්තොත් ආනපාන හිතේ සද්දයක් ආවේ සද්ද දිගේ අසතිය තියෙන නිසා මට දැන් වේදනාව පහළ වෙලා තිනවා වේදනාව දිගේ දැන් කතාව ජයට යනවා දැන් සරුවචන් වහන්සේ සඳහන් කරනවා කොයි වෙලාවෙදී යාට තේරුනොත් අපි දැන් ඉන්නේ මන අපේක එහෙම නැත්නම් අමනාපක කියලා එයාට ඊගාවට තේරෙනවා මේ මනාපමනාපේ පහළුනේ සද්දේට එතකොට කියනවලු සද්දෙට යන්න ඉස්සෙල්ලා මං හිතේ ආනපාන. එතකොට යාට පේන්න පටන් ගන්නවා ගෙදරක ඉඳගෙන ගමක ඉඳගෙන රස්සාවක් කරාන පිටගමකට ගිය මිනිස්සේ. ඒක මේ රස්සා ඉවර කළා ඊගා රස්සේ ගමට යනවා. ඒක මේ ඉවරලා දැන් ගෙදර එනවා පව. එතකොට යා දන්නවා මං ගමෙන් පිට වෙලා මේ ගමට ගියා. ඒක රස්සා වෙලා මෙතෙන්ද ගියා. මෙතන දැන් ආපහු එනවා. අන්න මේ ගිය ගමන සහ මේ ගෙදර බලා ආපසු එන ගමන අපි කවදාවත් අගය කරන්නේ මොකද හේතුව මට මේ වින්නහිය කෙරුවේ මට මේ කරදරේ කෙරුවේ අහවල් සද්ද කියන ද්වේෂය අපි ළඟට එනවනේ එහෙම නැත්නම් පශ්චාත්තාප වෙනවනේ කවදා හෝ කාට හරි දැන් මං ඉන්නේ දෙපාරක් මල පැනලා මෙතන ඉඳලා මං ආපහු යන්න ඕනේ මේ පළවෙනි මල පැනපු තැන මේ දෙවෙනි මල පැනපු තැන දැන් ඉන්නේ අරමුණේ කියලා කියනවා නම් මේක තමයි කියලා කියන පුබ්බේනි වාසානුස්සති ඥානය ලබන්න පදනම. දැන් මම මේ ඉන්නේ කොතනද කියලා ඇවිල්ලා තියෙන්නේ කියලා එයාට ඒ ඥානෙ පිරිසුදු කළොත් මේ ඉස්සලා හිටපු ආත්මයට යන්න පුළුවන්. මේ කවදාකවත් ඒක පිරිසුදු වෙන්නේ මේ ආපහු වෙන ගමන ද්වේෂයෙන් බලන කෙනා. ආපහු වෙන ගමන පශ්චාත්තාපයෙන් බලනවා නම් එන්න වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවේදී යම් කෙනෙක් අපි ශබ්ද ගත්තා, රූප ගත්තා. යන ට්‍රැක් එකේ යන පෙතේ. පතේ කියලා අපි කියන්නේ ඒ පතේ මාරු වීමක් වුණාට පස්සේ එතනින් අතර වෙන්නේ. අපි එතනින් තවත් එකට දාගන්න. එතනින් තවත් එකට දාගන්න. ඉතින් මේක යනවා හැත්බැඳි බැඳි හැත්බැඳි බැඳි යනවා. කොතනකදී හරි සත්‍ය පිහිටපු වෙලාවක නැත්තම් කොතනකදී හරි සිහියලව ගත්ත වෙලාවක එයාට පුළුවන් නම් හරියට ගියේ පාරාවක වෙන්නේ ඒකට කියනවා සතුප්පාද කියලා. නැති වෙච්ච සතිය ආපහු ගෙනල්ලා තමයි හිතපු දැනට එන්න පුළුවන් ඉක්මනටම එන්න පුළුවන් එක්කනට කියනවා භාවිත මනසක් ඇති කෙනෙක් කියනවා. අභාවිත මනසක් ආපුගෙන පළවෙනි මලපයසන ඒකෝ කතන්දරේ පටන් ගන්නවා. නැත්නම් දෙවෙනි දින පටන් අර ගන්නවා පටන් අරගෙන බනින්දයි ගහණ්ඩයි අරේක දොස් දකින්දයි මට වෙච්ච දුක් ගැන කතා කරන්නයි නෝකන් කෙලෙසාශක් උපදිනවා. ඉතින් අපි ඉන්නේ එතන. ඒ ගැන කිසි කෙනෙක් ලැජ්ජ වෙන්නත් එපා, බය වෙන්නත් එපා. සතියෙන් ඉන්නා තාකල් අපි මෙතෙක් කල් කෙරුවේ. කවුරු හවිලා පොඩි පොඩ්ඩක් තට්ටු කරපු ගමන් මේක නිකම් බෙරේට තට්ටු කරා වගේ හ්ම් ගාලා කතන්දර ගොතන්න පටන් ගන්නවා. දිගින් දිගටම යනවා. ඊට පස්සේ වේදනාවට යනවා. වේදනාවෙන් තව එකට යනවා. කොහෙන් කෙලවර වෙනවද? ඉතින් ඒ නිසා මේ මාළුන්ගේ පුත්‍ර සාංශය අල්ලගෙන පොයින්ට් එක බලන්න බුදුජානනාංශ කිව්වේ මාළුන්ගේ පුත්‍රට අහපු නැති දැනට අහන්න නැති ඇහෙන්නේ නැති මත්තට අහෙන්නේ නැති શબ્දයක රාගයක් ප්‍රේමයක් ඡන්දයක් නැහැ කියලා. දැන් තේරුම් ගත්තේ මොකද්ද? මේ මොහොතේ පහළ වෙන සද්දයකදී අසතියෙන් බැලුවොත් අපි කොච්චර තරංග ගන්නවද කියලා. අපි කොච්චර කතන්දර ගොතනවද කියලා. ඒ ගොතන හැම පාරක්ම යන්නේ එක්කම අපේ කොමන අපේ දිගේ. නැත්නම් ඒක කෙලෙස් මාර්ගයේ යන්නේ. මෙන්න මේක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් නැත්නම් මේක භයානකම තේරුම් අරගෙන කවුරු හරි පොඩ්ඩක් අපි ගස්සපු ගමන් අපි ඒක දිගේ කොච්චර කෙලස් ගන්නක් උපදවනවා ඒ නිසා මේ මිනිස්සයා හිතනට වැඩිය විශාල කෙලස් ප්‍රමාණයක් අපි උපදවනවා අපි මේ මිනිස්සට බණින්ද හේතුකුත් තියෙනවා නමුත් මේ මිනිස්සයා කරනවා නම් කරන්නේ අපිට පොඩ්ඩක් ගැස්සිල්ලක් ඇති කරලා දෙන එක විතරයි අපේ හිතේ බෙරේට තට්ටු කරපුවාම වගේ හොඳට රත් වෙච්ච බෙරේකට දිගින් දිගට නාද නින්නාද දිදි මේක යන්නේක තට්ටු කරන මනුස්සයා නිසා තමයි කවදා හරි අපි තේරුම් ගන්න. නෑ ඒක තේරුම් ගන්න නැතුව කවදාත් නිවන් දකින්නත් බෑ. ඉතින් ඒක නිසා අතීත සද්දතහ අනාගත සද්ද කියන එක බුදුරජාණන් වහන්සේ අයින් කළ දුන්නාට පස්සේ මාළුන්ගේ පුතු ස්වාමීන් වහන්සේ ඊතුරු කෑල්ල මේ වර්තමාන සත්‍යයක් අහන වෙනදී බුදුජානක මහන්සියට උගන්වන්න සත්‍ය කියලා. ඒ උගන්වන උගන්විල්ල බලන්න විපස්සනා කියන්නේ කොහොමද කියලා. බුදුන්ගේ පොඩි ඉන්දියක් දෙන්නේ. මේක එලවන්නත් එපා මේක එලවන්නත් එපා. ඒකට මාළුක පොතේ තියෙන වැඩි කියන වර්තමාන විතරයි. වර්තමාන වැඩි කරන යනකොට රූපයක් නිසා සද්දේ භාගමේ ගමන බාධා වෙන්න පුළුවන්. සද්දයක් නිසා බාධා වෙන්නත් පුළුවන්. ගඳක් නිසා බාධා වෙන්නත් පුළුවන්. භාෂාවක් නිසා බාධා වෙන්න පුළුවන්. භාෂාවක් නිසා බාධා වෙන්න පුළුවන්. මනෝ විකාරයන් නිසා බාධා වෙන කොයි එකවත් එකයි. නම් ශබ්දයට බාධා වෙන මිනිස්සයා එයා හිතන්නේ ශබ්දෙමයි මට කරදර කරන්නේ මේ ස්වභාවෙම රූපෙට බාධා වෙන කට්ටිය ඉන්නවා කියලා කල්පනා වෙන්නේ නැහැ. හිතීලට බාධා වෙන කෙනෙක් ඉන්නවා කියලා කල්පනා වෙන්නේ නැහැ. වේදනාවට බාධා වෙන කල්පනාවක් වෙන්නේ නැහැ. මමම වෙන වෙලාවක භවනා කරනකොට මට මේ බාධා වෙන්නේ සද්දෙන් නෙවෙයි වේදනාවකින් වෙන්න පුළුවන්. රූපකින් වෙන්න පුළුවන්. ඒක හිතෙන්නේ අර අල්ලන ඇල්ලිල්ල සැරට. ඒ ශබ්ද නිසා ඇතිවෙන මනහපේ නිසා හෝ අමනහපේ සැරකම නිසා අපි ඒක දිගේ කොච්චර කතන්දර ගොතනවාද කියලා බැලුවොත් මේකට බුදුරජාණන් වහන්සේ ප්‍රපංචකරණය කියලා කියනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ වගේ පුංචි දෙයකට පත්‍ත්‍ච බෙරේකට තට්ටු කරපුවා නාදන ඉන්න ආද දෙන්න වගේ. නැත්තම් කඳුවලක් මැටර ගිහිල්ලා කෑ ගහනකොට දෝංකාර දෙන්න වගේ. Tamange හිතේ මේක දෝංකාර වෙන ගතිය තියෙනවනම් ඒ මනුස්සයා අපායේ ළඟම ජීවත් වෙන්නේ. ඒක නිසා කියනවා සත්‍යේ නේරේසි අත්තාන කංසා කංසෝ උපහතා යත. ඒසපත්තෝසි නිබ්බාන සාරම්භෝ තේන විච්‍යති කියලා ලස්සන ගාතාවක් තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ පාත්‍රය වගේ එකට එක සැරයක් තට්ටු කරපුවහම කොච්චර නින්නාද දෙනවද කියලා. මේ කංශ භාණ්ඩයකට ගහපු ගමන් ඒක නාද නින්නාද කොච්චර දෙනවද? සචේ නීරේසි අත්තාන කංශෝ උපහත යත. දැන් හිතන්න කියනවා මේ භාණ්ඩේ කොටින් හරි පිපුරවයි කියලා. මේ කංශ භාණ්ඩේ පිපුරුවා නම් තට්ටු කර වටාගෙන ඉන්නාද දෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් කියනවා ඔබ ආත්මය দমনය කරපන් කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ. කවුරු තට්ටු කරත් ඔබට කෑකොස්සන් ගහන්න යන්න එපා. කෑකොස්සන් ගහන්න ගිය ගමන් හතුරෙක් හදා ගන්නවා. නෝබන් කෙලෙස් ආශිකුත් තියෙනවා. ඔබට සතිය නිසි බවක් තියෙනවා. ඒ නිසා සතියේ නේදේශි අත්තාන. ඉතින් ඔබේ ආත්මය ඔබ দমনය කරනවා නම් කංශෝ උපහතය අත්තා. කැඩිච්ච කංශ භාණ්ඩයක් ඒ සපත්තුසින් ඉක්මන ඕකටයි නිවන කියන්නේ. මේක මේ ලස්සනට ඒක ඝනව තියෙන කංශ භාණ්ඩයකට තට්ටු කරපු ගමන් ඒක දිගට ඇදලා යන්නේ අපේ ආත්මේ තරම්ම ඝන බාරයි. අපේ ආත්මේ තරම්ම ගොරෝසුයි. ඒකට කවුරුරි තට්ටු කරපු ගමන් ගෝරි ගොඩයි. පුළුවන් නම් ඒක නෑ වුණා වගේ නැත්තම් කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ සාරම්භෝ තේන විච්ඡතිය එකට එක කාදාවක් කියන්නේ. වෙච්ච දෙයට ගහපදින්න යන්නෙත් නෑ. ඔප්පු කරගෙන යන්නෙත් නෑ. අයිතිවාසිකම් ඉල්ලන්න යන්නෙත් නෑ. දැනගන්නවා මේ වෙච්ච අමලියේදී මට හක්කියන තිබුණ නිසා මේක වෙලා තියෙන්නේ. මම මේකට සත්‍යමත් වෙන්න ඕනේ. අච්චර තෝදී කතන්දර හදන්න ඉස්සෙල්ලා මට අරබව අරමුණට එන්න බැරිද කියලා. ඒ නිසා එහෙම ශබ්ද බාධා වෙන කෙනෙකුට දිගටම අපි හිතමු ශබ්ද තියෙන තැනකම භාවනා කරන්න ඕනේ කියලා. එයාට කියන්න පුළුවන් හොඳට පටන් අරගන්න වාඩි වෙලා ඉරියව්වක ඉඳගෙන මම ඉඳගෙන ඉන්නේ කියලා. මහා ලොකු දේවල් අල්ලන්න. පානපණ අල්ලන්න යන්නත් එපා. මුලින්මදව බලන්න යන්නත් එපා. අනිච්ච දුක්ඛ අනත්ත බලන්න යන්නත් එපා. උද්දේපේ බලන්න යන්නත් එපා. ඉඳගෙන ඉන්න. ඉඳගෙන ඉන්නකොට ඔන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුව. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ සමමිතික භාවයේ ලිහිච්ච භාවයේ බලන්න ඕන සත්‍යයක් ඇහෙනවා. ඒකට යාට අනිවාර්යයෙන්ම අර ශබ්දයට කෙනෙහින එක්කනට ඒක අනිවාර්යයෙන්ම රිදෙනවානේ. එයාට කියන්න තියෙන්නේ මේ ශබ්දේ එනකොට ඔයා ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරිද? මම හිතගෙන නෙවෙයි කියන එක දැනගන්න බැරිද? මම ඇවිදිමින් නෙවෙයි කියන එක දැනගන්න බැරිද? මම නිදාගෙන නෙවෙයි කියන එක දැනගන්න බැරිද? ඒ නිසා සද්දේ එන්න අරින්න සද්දේ ඉන්නන්න එපා. එන සද්දේ තියේදී බලන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා. ඒ කෙනා කැමති වෙන්නේ නැහැ අභ්‍යාසයට. යා කියන්නේ ඒක නෙමෙයි ඔබහන්තර කියන එක තේරෙන දර හද්ද පොඩ්ඩක් නැතර කරන්න. ඔබේ කරන මම බලන්න. ඒක තේරෙන්නේ මට මට මටම විල බණ කියන්න හදනවා. කියලා කවදාකවත් කැමති වෙන්නේ නැහැ. කවදා හරි කිව්වොත් ඒ සද්දේ එද්දි භාවනා කරන්න කියලා මහා ලොකු ගැඹුරකට යන්න බෑ. ඉඳගෙන ඉන්න බව කරගන්න පුළුවන්. අවුරුදු 6 ළමයි මන්ටලිය ලැබෙනවා. ස්වාමීන් වහන්සේ හොඳට වාඩිලා ඉන්නකොට මට හුස්ම දෙක තුනයි බලන්න පුළුවන් වෙන්නේ. කවදාකවත් නැති විදිහට ඔලොසු ටික් ටික් ගන්න පටන් ගන්නවා. ඊට එහාට මට යන්න බෑ. ඉඳගෙන ඉන්නකොට ඔලොසු ටික් ටික් ගන්න. මොකද මේක ලොකු දියුණුවක් සතියේ. පින්න ඔරලෝසු තියා එහෙණයක් ගැහුවත් ඇහින්නේ නැහනේ. කම්මැලි බල්ලන්ට වගේ. දැන් භාවනා කරනකොට සද්දා සංවේදී භාවය වැඩි වෙනකොට මේ පුංචි ශබ්ද හැලිපින්නෙත් අබ්බිම වැටුණා. ඔරලෝසු සද්දෙත් දැනෙන්නේ. ඒක ලොකු දෙයක් නේ. ඒක සංවේදී බව වැඩිලක් නේ. ඒ නිසා බබාට බැරිද ඒ ඔරලෝසු සද්දය ඇහෙද්දිම මේ ඉඳගෙන ඉන්න බව දකින්න. පුළුවන්. ප්‍රශ්න නැහැ. ඒ ඊමේල් එක ගිහින් පමා විතරයි මට තියෙන්නේ. අවුරුදු 6 ළමයි කියන්නේ. ඔව් සම්නසේ ඒක නම් උත්තරන්න මට කරතයි. අයිත් බලන්න එතකොට නිකන් සද්ද නැතුව ඉඳගෙන ඉන්නකොටයි. සද්දකින් කරදර වෙනකොට ඉඳගෙන ඉන්නකොටයි. සද්දෙට හිත පිට ගිහිල්ලා ආපහු එන්න කොච්චර වෙලා යනවද ඒක ඒකනම් බලන්න ඕනේ ඉච්චර වෙලා යන්නේ නැහැ. ඊට පස්සේ බලන්න සද්ද නැහැ වුණා වගේ දැන් යන්න පිටිකේ. පුළුවන්. ටිකටම ඉඳගෙන ඉන්න වෙලා ඉන්න පුළුවන්. මේකට කියනවා සද්ද විනිවිදිනවයි කියලා. කද්ද තියෙනවා ඉස්සල දවසන මේක මහා මේරු පොතේ පෙරලගෙන එනවා වගේ අඹාගෙන තලාගෙන චප්ප කරගෙන යයි කියලා හිතෙනවා. ඒ මොකද අපි ප්‍රතික්‍රියාව හැදෙන්නේ. අපි සද්දේ තියෙන සංවේදී භාවය තර වැඩිකම නිසා අපිට වේදනාව ප්‍රශ්නයක් නැහැ. හිතවිලි ප්‍රශ්නයක් නැහැ. සද්දේ ඉන්නකොටම දණ්ඩෙන් පහර ගාපු නයිකොඩේ කිපෙනවා. ඒ වෙනුවට බැලුවොත් ඒ මේ ඉඳගෙන ඉඳන්තිල සද්දේ තියෙද්දි මේ ඉඳගෙන ඉන්න බව බලන්න බැරිද? තව පොට්ටක් කල් ගියාම කියන්න පුළුවන්. සද්දේ තියෙද්දි ආනපන බලන්න බැරිද? මේ සබ්ජාව කියලා ආනපන නැති වෙන්නේ නැහැ නේ. තියෙනවනේ. ඊට පස්සේ ආනපන අර තිබුණු ගානම කීකරුව තියනවද නැත්නම් සද්දාව නිසා හෙල්ලුම් කරනවද කියලා. හොඳට බලුවොත් පේනවා සද්දාවට ආනපන හෙල්ලුම් කරන්නේ නැහැ. ආනපනදී සතියවත් හෙල්ලුම් කරන්නේ නැහැ. අන්න මේ විදිහට රෙසිලියන්ස් වැඩි කරන්න ගත්තොත් එහෙම නැත්නම් මේ පිටකිය හිත නැවත ඉක්මනට ගැනීම විතරයි යෝගාවචරය කියන්නේ. ඒ බාධා කරපේකනාගේ බාධාවත් එක්ක අතන්තර කොටන්න ගත්තොත් ඒකට කියනවා පංචාජ්ජෝස චිත්තති. ඒ කරදරේ ඇතුළට රිංග ගන්නවා. රිංගගෙන කතන්දර ගොතනවා. මේක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කරන්නේ. ඒක නිසා අභාවිත මනසක් ඇති කෙනාට ගොඩාක් කරදර කරන්න පොඩ්ඩක් තට්ටුවක් දීපු ගමන් එයා පටන් ගන්නවා සාරම්භ කියලා කියන එකට කියන්න පටන් ගන්නවා. ඒක කියනවා අඩු කල්ලේ සල්ලවි මනිසායි අඩු බව වැට හේවි. අඩු කලේ දෙනවා. අතුරු පිරුණට වන්ද පේරුණෝ කල්ලේ දියනෝ සලේ ඒ පාණ්ඩී දානසේ මා කියලා පරණ Hindu කියනවා මුස්ලිම් මිනිස්සු කියන සින්දු. අඩු කලේ නම් තට්ටු කරපුවා කච කච කච කලා දැන්. පිරිච්ච ගලේ පණියක් වණිවරෙක් වාගේ මොනක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්නේ අඩු වලේ කියලා තේරුම් ගන්න. ඒක කියන මුට්ටසති කියලා. කවදාද බලන්න මේකක් කෙනකොට කරදරයක් කෙනකොට අපි ඊයේ පෙරද කතා කරා රූපයක් කෙනකොට මොකද කරන්න කියලා. අද කතා කරනවා සද්දයක් කියනකොට මොකද්ද කියලා දෙක එකයි. හැබැයි දෙන්නේ කොට මේක වෙන්නේ. සමහරු මනෝ රූප නිසා භවනා කඩා ගන්නවා නැත්නම් ඇදිගටම චෝදනා කරනවා. එහෙම නැත්නම් ඇත්තටම පේන රූප නිසා. එහෙම නැත්නම් තව කෙනෙක් ඉන්නවා අපේම ස්වභාවය සමාලහට වේදනා නිසා. තව කෙනෙක් ඉන්නවා ශබ්ද නිසා. හිතවිලි නිසා, වේදනා නිසා, රස නිසා. මේ එක එකන එක එකන ගිනාපු ජම්මගත මිසක්කා ඔක්කොටම ඇහෙන්නේ එකම සද්දේ එක්කෙනෙකුට විතරක් gadu ගැහෙනවා එක්කෙනෙකුට විතරක් ඔන්න වමන යන්න හදනවා එක්කෙනෙකුට විතරක් කරප්පන් වෙනවා එක්කෙනෙකුට විතරක් ගැහෙන්න පටන් ගන්නවා දඟලන්න පටන් ගන්නවා මේ ළඟ බාරි වෙන අනිත් මනුස්සයෙක් නෑ ලක්කක්වත් නෑ බල්ලට එන කෙවට අත අම්මලේ බල්ලට එන කෙවට ගහනවා ඌ භාවනා කරනවා ඉතින් මෙයාට හිතෙනවා යකෝ මූත් අවසල පොඩ්ඩක් වලියට ගන්න ඕනේ මගේ පැත්තට. නැත්නම් පහෙන් කවක් ගත්තා පොඩ්ඩක් දාපන්කෝ වලියක් බලපන්කෝ සද්ද ඇහෙනවනේ කියලා. දැන් ඔබ කියනවනම් එන්නම්. මේ මට සද්ද ප්‍රශ්නයක් නැහැ. අපි මේ වගේ පුළුල් මනසකින් බැලුවොත් මේ සද්දෙට ගියාට පස්සේ අපව ගන්න නැත්නම් සද්ද විනිවිදින මෙන්න මේකට කියනවා භාවනාවේ විපුල භාවය කියලා. සති වේපුල්ල කියලා කියනවා. එහෙම බලන්න පුළුවන් වෙන එක තමයි අයෝනිෂ මනසිකාර ඉඳලා මොයෝනිෂ මනසිකාරට හැරෙනවා කියන්නේ. අපි දිගටම මේ එන බාධාවත් එක්ක ගැටි ගැටි යන්න පටන් ගත්තොත් අපි දැන හෝ නොදැන පොර දාන්නේ අයෝනිෂ මනසිකාරට. අපිට කවදාකවත් හැදෙන්න ඕන කමක් නැහැ. අපිට ඕනලා තියෙන්නේ ලෝකේ හදන්න. කද්දාවත් හරියන්නේ. කද්දාවත් හරියන්නේ. මේ ලෝකේ කොච්චර ಜಾති කරත් මට්ටම් කරන්න බෑ. මේක රවුම්. අපි කොච්චර උදල්ලක් කරන්න නටන්න ගියත් මට උඩට නටන්න පුළුවන් මේ මේ මට්ටම් පොළවේ මේ රවුම් පොළවේ තමයි බැරි මට මේ මට්ටම් පට්ටම් කරලා දෙන්න කියලා මට්ටම් කරන්න බෑ මේක රවුම්. දැන් හොඳම වැඩේ තමයි රවුම් පොළවේ නටන්න ඉගෙන ගන්න එක. ඒක තමයි බුදුරජාණන් අපිට කියලා දීලා තියෙන්නේ. මේ ඒ විදියට ගියාට පස්සේ අභිජ්ජාච විහෙසාච ඒ කියන්නේ කො ද්වේෂය පහළ වෙනවා. දැඩි ලෝභය පහළ නැත්නම් වෙහෙසක්. පුතුමාකාර ඒ ඒ කනට බාධා වෙන මට්ටමට ආවොත් දත් මිටි කණ්ඩ හිතෙනවා. හම්බ වෙච්ච කාගේ උගුරු දණ්ඩ කණ්ඩ හිතෙනවා. මේ කිව්වට අහන්නේ මේ අකු මෙච්චර කරලත් ඇවිල්ලා මෙතන හද කරනවනේ කියලා ඒ ධර්මයට විද්වේෂයක් කරනවා. හැබැයි මේ වෙනසක් ගෙදර ඉඳද්දී තඹයකට ගණන් ගන්න සත්‍යක් නෙවෙයි. භාවනා නොකරන වෙලාවේ ගණන් ගන්නම දෙයක් නෙවෙයි. අර භාවනා කරනකොට ඇති වෙන මේ උද්දීපනයේ නිසා අභාවිත මනස නිසා සති මෝඩ නිසා සතිය මුක්ත නිසා ඒක නා දිගින් දිගට දිගින් දිගට ඒ කතන්දර හදනවා ඒක හරියට පැලිච්ච නැති කංශ භාණ්ඩයකට තට්ටු කරනවා දිගින් දිගට දිගින් දිගට රැලි මාලා නගිනවා එතකොට තමයි දැනගන්න ඕනේ මගේ මනස කෙලෙෂයට කැමති අර නික්ලේශී නිවිච්ච තැනට කැමති නැහැ. මෙන්න මේක මම මේ මේ ලේ පිටම දැක්කේ නැත්තම් දිගටම යන්නේ අයෝනිසමංස්කාරය. කවදාකවත් ඒක යෝනිසමංස්කාරයට හැරෙන්නේ නැහැ. ඉතින් මේ යෝනිසමංස්කාරයේ අයෝනිසමංස්කාරය යෝනිසමංස්කාරයට හැරෙනවා කියන එක බුදුහාමුදුරණත් වග කියන්න බෑ. හැබැයි Taman ඕන නම් Tamanට නතු වෙන්න පුළුවන්. අහිංසක වෙන්න පුළුවන්. Tamante එකට භාජන වෙන්න පුළුවන්. අනේ කවදද මම මේ නුරුස්නාගතිය විනුවට මේ නුරුස්නාගතිය ආවේ සතිය පිහිටපු නිසානේ. මම නැවතත් කියනවා. මේ නුරුස්නාගතිය ආවේ මේ පුංචි සද්දයකට සතිය පිහිටපු නිසානේ. මේ සතිය පිහිටුම් බවට ලකුණක් නෙයි. එහෙම නැත්නම් මේ නැහිච්ච සද්දයක් නෙවෙයි මේ සද්දේ තියෙද්දිත් මං ඉඳගෙන ඉන්න බව මට බලන්න බැරිද? මේ සත්‍ය කීදී තෝනේ නම් වඩලකට කර්මස්ථානේ බලන්න බැද්ද කිව්වොත් ඒ නැවත සතිය පිහිටවීම කෙරෙහි කිසිම කෙලෙසකින් අපව ගමන වරක්වන්න බෑ. තමන්ට ඕනේ නැවතත් එන්න නම් ඒ ඉනේක චිත්තක්ෂණයකට මොන්නම කෙලෙසයක්වත් නැහැ. ඒ සතුපාරේ ඇති වුණාට පස්සේ නැවත gedරෙන ගමන වරක්වන්න. අපි ඒක සමාදන් වෙන්නේ නැතුව මේ අපිට කරපු හානියට අපිට කරපු හිරිහැරේට අපිට කරපු රිදවිල්ලට ගැටෙන්න ගත්තොත් සංසාරයක් කෙලෙස උපදිනවා සංසාරයක් කෙලෙස උපදිනවා ඒක නිසා අද කොච්චර දික්කසාද තියෙනවා ඒ තරම්ම මිනිස්සු නරක නිසා නෙමෙයි මේ නුරුස්නා ගතිය නිසා පොඩි දෙයක් ආවට ඒක පැත්තෙන් නැවත සලකා බලන්න කැමති නැහැ අර දැකපු හේවණල්ලත් ඇදට තමයි පේන්නේ කැඩෙන දීගේ. ඉතින් මේකට කොච්චර කිව්වත් ඒ මට මේ ළඟදී ආපු කෙනෙක් මට කියනවා අහිංසක මිනිස්සෙක්. එයා කියනවා මෙහෙම සාංශ මම තමයි ඔක්කොම කෙරුවේ දැන් මේ මිනිස්යාට නෝනට රසාවක් හම්බුණා. මගේ ජීවන කාර්යයක් හොරෙන් දික්කා. දැන් දරුවා තියාගෙන ඉන්නවා මට දික්කසාද දෙන්න ගන්න. ඒ සාංශ මම හරි අහිංසක මම මොකද කරන්නේ? ඉතින් මලවාතිති මම මේ නඩුකාරයෙක් කියලා මයි ළඟට තමයි එන්නේ. එන්නේ මෙහි ඉඳලා තමල්ලාට. ඉතින් ඊට පස්සේ හොඳ නැහැ. මම සාමාන්‍යයෙන් ගන්නෑ ඔය මේ මේ හොඳ හොඳ හොඳ ගානක් කඩා ගන්න පුළුවන් නඩුවක් විතරයි ගන්න පුංචි නඩු ගන්නෑ මම. ඊට පස්සේ මම කියනවා ස්වාමීන් වහන්සේ මම දන්න ඔබ වහන්සේ හරිම බිසි මට මොකක් හරි කියලා අස්සසලන්නේ කියලා. ඊට පස්සේ මම කව දැන් ඔබට මේ දරුවා හෝ ඒ ගෑණි නැති ජීවිතයක් නේද කොහොම හිතන්නද ස්වාමීන් වහන්සේ? ඒ ගෑණි නැති ඒ දරුවා මං බඳින්න ඉස්සරලා ආහා එහෙමනම් තිබුණා තමයි මොකද දැන් ඒකට යන්න බැරිද මං කවදාවත් හිතලා තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ මං කොයි ළමයා හම්බෙන්න ඉස්සලා අපිට තිබුණා නේ උඹට කියලා පෞසත්ත්‍ය ඔය ගෑණි දකින්න ඉස්සලා උඹට පෞසත්ත්‍ය දැන් නැද්ද සදා කාලෙටම ගිහිල්ලා මං ඒක හිතලා තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ මං කොහේ ඉතින්ද ඵලයක් ඉතින් දෙන්න කිසිම බාධාවක් නැහැ. දැන් මේ ඩිගට ඩිගට හිතන්න හිතන්න මේක. දරුවා ගැන හිතන්න හිතන්න ගෑණි ගැන හිතන්න හිතන්න ආයෙත් මැරිලා අපාය යන්න ඕනේ නේද? දැන් ඉන්නේ අපායේ. ඇත්ත සුවඳ ඒක නම් කියලා වැඩක් නෑ මම මෙච්චර අහිංසකව හදාගත්ත චරිතේ ජීවිතය මේ මට්ටම වෙච්ච දිමක් මට විදි උඹ නිලකට ගත්ත ගැණියක් දැන් මට ওই ප්‍රශ්නේ නෑ කවදාවත් බැන්නේ නෑ ළමයිගේ ප්‍රශ්නකුත් නෑ මට අතිවාදී ළමයි ටිකනම ප්‍රේම කරනවා. ඒක වෙනම කතාවක්. ඊළඟට හිතා ගන්න බෑ ඊට පස්සේ මොකද මට මීට වැඩි වෙලා දෙන්න බෑ. මට එකක් කියපෑකි. මුයි ජවනිකාව පටන් ගන්න ඉස්සල ජීවිතයක් තිබ්බා. අන්න එකට ඉස්සල තැන්න යන්න බලපන්. ඒක නම් සංසෝධන අභ්‍යාසය මම කළ බලන්න. ඒ වගේ අපිට මේ සද්දයක් ආවට පස්සේ හිත කිපුණාට පස්සේ අපිට හිතන්න බැරිද නැත්නම් හිතන්න මනස්කාර ක්‍රමයක් තමයි. ඒ සද්දෙ ඉඳි ඉස්සල්ලාම තිබුණානේ සාන්ත සුන්දර ගතියක්. අන්නේ සාන්ත සුන්දර ගතිය නැවත මතු නොවනා විදිහට කැඩීමක් වෙනවද සද්දෙන් කවදාවත් නැහැ. ඒක හරියට කියනවා නම් නිසසල වතුර විලක් තියෙනවා කියලා හිතනද කැලයක් නැද? ඒක හුතුවට ඡායාව පේනවා එහා පැත්තේ. ඒ බිල බලන මනුස්සගේ ඡායාව පේනවා. උඩ පොලියක් වැටුනහම අර ඡායාව පේන්නට වෙනවනේ. ඒ තරංගයක් නැගිනවනේ. නමුත් ඊට පස්සේ වෙන්නේ ආයෙත් දැන්පත් වෙන එකනේ. තවත් කොලයක් වැටෙන්නේ නැත්තම් ඒ වගේ එක සැරයක් ශබ්දයක් ඇවිල්ලා හෙල්ලුණාට කරමනෝගදී අපෙන් ආයෙත් හිත තැම්පත් වෙනවා තැම්පත් වෙන්නේ නැත්තේ අර කියන කතන්දර ගෙතින නිසා අර කියන ඒකට ඇබ්බැහි වීම නිසා ඒ ඇතිවෙන අභිජ්ජා විහෙසාව නිසා ඒ කම්පන තරංග වේගය Taman විසින් ඇතුලෙන් ඇති කරන මේ කතන්දර ගෙතින එහෙම නැත්නම් මේ ප්‍රපංචකරණය ආයෙ පළාතට එන්න දෙන්නේ. ඒ නිසා සද්දෙන් කරන්නේ පොඩ්ඩයි. අපි තමයි ඒක දිගට දිගට වඩාගෙන යන්නේ. අන්න ඒක දැනගෙන ඊට ඉස්සෙල්ලා තිබුණ தත්ත්වෙට මට එනවයි කියන එක රෙසිලියන්ස් කියලා කියන්නේ නැත්නම් නැවත හිත සතුප්පාදේ කියන ලස්සන වචන අපිට කියව ගන්න පුළුවන්. බුදුජාන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම ධෛර්යයක්. එහෙම නැත්නම් බලාපොරොත්තුවක් යම් කිසි කෙනෙක් මේ කලබල ජීවිතයේ ඒ වගේ පුංචි පුංචි කරදරෙද්දී ඒ කරදර හරහා සතුප්පාදේ ඉගෙන ගත්තොත් කරදර ආවට පස්සේ මම ආයෙත් කර තිබුණ සත්‍ය කිනල පිහිටවනවා කියන එක තව ලස්සන වචන වගේ තියෙනවා මට මේ වෙලාවේ මතක් වෙන්නේ සතුප්පාදේ කියලා. නැත්නම් සත්‍ය පිහිටවන එක පුරුදු කෙරුවොත් බුදුන් අපිට සාහිතියක් දෙනවා මරණ චිත්තක්ෂණේ මොන දුක්ඛිත මරණයකට ගියත් සුගතිගාමී වෙනවා කියලා. ඒක මේ පුංචි පාඩම් තමයි මේ උගන්වන්නේ. කලබල වෙනකොට කලබල වෙන එක නැතර කරන්න බුදුරජාණන් අපිට කියන්නේත් නැහැ, ඔකකීමක් දෙන්නෙත් නැහැ. කලබලෙන් පස්සේ නැවත අර තිබුණු ස්ථාවරේ නැත්නම් තිබුණු නිශ්චල ගතිය, ශාන්ත ගතියට හිත ගන්න එක විතරයි සත්පුරුෂ ගතිය කියන්නේ. පිච්චිකර කරදර කරන්න ඕ සද්ද නොවෙන තැනකට යන්න ඕ ඒක පිළිවෙල කෑ ගහන්න අපට කරගත්තොත් දිගටම ප්‍රපංචකරණයක් කරනවා අපව ගන්න උත්සාහ කරලා දවසක් දෙකක් තුනක් යා උත්සාහ කළ උත්තර පටාචාරාවට වගේ නංගි සීලෝපන් කියනකොට ඔක්කොම පැත්තක දාලා සීලෝන බව පුළුවන් කියන බවට සාක්ෂි වෙන්න පුළුවන් නම් යෝනිස්මස් කාර්ය පහළ වෙන්න පුළුවන් නම් බුදුජානක කියනවා ඒකේනාට වින මුත්තටම කලබල මරණයක් එහෙම නැත්නම් සුනාමියට අවිල මරණය මොකක්වත්ම හිතා ගන්න බෑ අංජ බජා ඒත්‍ය සුගතියට යනවා ගියාට පස්සේ හැරිලා බලනවලු සුගතිරිකි කට්ටිය කියනවලු පුරුද්දක් පච්ච වේකණයක් මම මෙතෙන් දෙන්න මේ මොකද හේතුනේ කියලා. එයා දන්නවලු මම මරණ මොහොතේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා හිටිතුනේ. කොහොමද මම ඒවතියෙද්දි මේ වගේ හිතලා බලවත් වෙන්න බැරි තැනකට ආවි කියලා බැලුවොත් එයාට දණ්ඩාභික්කවේ උපජ්ජති රතු පාදෝ එයාට මහා මතක් වෙනවලු ඒක ඉස්සෙල්ලම මේ වගේ පුංචි පුංචි කරදර වෙනකොට කරදර ඉක්මවල නැවත සතිය ගෙදර ගෙදීමේ වැඩපිළිවෙල පුරුදු කරලා තිබෙනවා. ඉතින් ඒක අපිට අම්මගෙන් තාත්තගෙන් හම්බෙන්නේ නැහැ. බැංකු ගිණුම කොච්චර තිබුණත් ඒක හම්බෙන්නේ නැහැ. පින් වෙන කොච්චර ජාති කරත් ඕක හම්බෙන්නේ නැහැ අපට. ඒ නිසා ඒක පුරුදු කරන තමයි ශබ්ද ටිකක් ඇවිල්ලා අපිට කරදර කරන්නේ. ඒක ටිකක් පුරුදු කරන තමයි වේදන ටිකක් ඇවිල්ලා කරදර කරන්නේ. රූප ටිකක් ඇවිල්ලා කරදර කරනවා. කරදර කරන කරන වෙලාවේ සත්‍ය උරගාලා බලන්න. එහෙනම් සත්‍ය පන්නේ කියලා බලන්න මේක පුතුම තාලයට වැටලා ඉන්න පටන් ගන්නවා. මොන කවුරු කරදර කරා කරදරේ අපිට කරදර කරන්නේ අපි කරදර ප්‍රතික්‍රියා කරොත් විතරයි. ගාමී අරඤ්ඤී සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනනෝච පරන්දහේය. පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපතින් කියන කුසියුම් පස්සා කියලා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන්සේ ගිහිල්ලා ඒ සල්දනවක කටයුතු කරමින් ඉන්නකොට ඒ බුදුරජාණන්සේ ප්‍රධාන සංඝයාට මිනිස්සු පින්න පාට බෙදනවා. ඒ මිනිස්සු පින්න පාට බෙදනකොට හරි සද්ධාවෙන් දීපාන්තරලා පින්න පාට බෙදනකොට ඉතින් ඉස්සලා එතන හිටපු අන්‍ය ජීවිතේ කැන්ට ලාභ සත්කාර අරුණා. එnde ende ende සංඝයා කරේ ලාභ සත්කාර කරන ඊට පස්සේ අන්‍ය තීර්ථය කරපු දෙයක් මේ මිනිස්සු එලවගත්තේ නැත්තම් දැන් බුදුරජාණන්සේ කට්ටිය එලවගත්තේ නැත්තම් මේ මිනිස්සු දිගටම ලාභ සත්කාර නැති වෙන නිසා කුලී කාර්යෝ දාලා හාමුදුරන්ට බයින්න පටන් ගත්තලු හක් ගෙඩිය හක් ගෙඩිය කියලා. බණ්ඩාරනායක මාරු කාලේ කිව්වේ වෙන නම මොකද සෝම්පාලද මොකද්ද නෑ. සංඝයාට ඒත් නමක් කියලා බැන්නා. මේ සංඝ සූත්‍රෙ ඉඳලා නෙවෙයි තිබ්බේ. නැතකදී හග්ගෙඩි හග්ගෙඩි කියනවා දැන් අපි අහනකොට. මොකක් හරි කියලා බයින්නවා. ඉතින් ආන ඒක මදිවට ඒ සංඝයාට බයින්නොත් තොගේ අම්මට කියනවා වගේ බුදුහමරන්ට ලුබයි. ඥානන්දහමරන්ට ෆුල් අප්සෙට්. ඥානන්දහමර බුදුහමරන්ට ඇවිල්ලා වැඳලා අවසරයි ස්වාමීන් අපි වෙන පැත්තකට යමුද කියලා වළු. නෑ ඕනේ නෑ. ඒවල බුදුහමර ධානතාවන ශිලාගත්තට කි බුදුරජාණන් මේක දැනලා නැහැ කරදර දෙන්න ඕනේ නැහැ කියලා බේරන්න බෑ. පිටිපස්සේ යණ යනකොට බයි. සංඝයාටත් බයිනවලු බුදුහමරත් බයි. ආපහු එලකවලු අවසරයි ස්වාමීන් වහන්සේ මගේ දැක්කෝ බහන්ති බෑ කිව්වා. මම ආයෙත් යෝජනා කරනවා. අපි යන්න වෙන දිහාවකට කියලා නෑ ඕනේ නැහැ ප්‍රශ්න නැහැ කියලා. ඒ කියන්නේ ආයෙත් ආනන්දහන්ට බැරිම තැන ඒගොල්ලෝ මම තුන්වෙනි සැරේට ගොහන්ට කියන්නේ අපි වෙන දරකට යයි. ඊට පස්සේ ආනන්දගේ හැම්බල් බුදුන් වහන්සේ ගැහුවලු ආනන්දේ මොකද කාරණාව? ඊට පස්සේ ගවලු මේ මිනිස්සු තාම කැත වචන වලින් අපිටත් බයිනෝ ඔබ හන්දවත් බයිනෝ කියලා. ඒතර බුදුන් වහන්සේ ඇහුවලු දැන් ආනන්ද අපි දැන් ගිගාට යන තැනට ගියාට පස්සේ බැන්නොත් දැන් මොකද කරන්නේ? අපි ප්‍රශ්නයක් නෑ නයි යන්නේ. අනක කලබල වෙන්න බා දවස් හතක් ඉන්න ඔක ඔතනම ඉවරුනාට පස්සේ තමයි වෙනස් තීන්දුවක් ගන්න තියෙන්නේ. දවස් හතක් යනකොට ඉතින් අර කුලී කාර්යයට එච්චරම සල්ලි කියවන්න බෑනේ. මේක නතර වුණා. ඒතකොට බුදුරජාණන්සේ උදාන කතාවක් කියනවා. ආනන්ද හඳුන්වන්න නෙමෙයි මේ කියන්නේ. අන්‍ය තීර්ථිකයන්ට නෙවෙයි මේ කියන්නේ. කුලිබට්ට වන්ද වන්දිබට්ටයන්ට නෙවෙයි කියන්නේ. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. අපි ගමේ ඉන්නව වෙන්න පුළුවන් අරඤ්ඤේ ඉන්නව වෙන්න පුළුවන්. ඒකට අපිට සැප දුක් දෙක ස්පර්ශ කරනවා. කාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටු නීවාත්තනා නොච පරන්දහෙය මේක අසවලා කරපු එකක් කියලා අනුන්ට හේතු කරන්න යන්නත් එපා මම ඉල්ලලා ගත් එකක් කියලා මේකට මේක මගේ කාලකන්නිකම කියලා තමන්ගේ පැත්තට ගන්නත් එපා නීවාත්තනා නොච පරන්දහෙය පුසන්ති පස්සා උපතින් පටිච්ච එක එක්කනට ඒ කරදර ස්පර්ශ කරන්නේ එයාගේ කර්ම ශක්තිය හැටියට ගැන කරවද ඉල්ලලා ගන්නේ. වෙන්න gedare ඉන්නකොට රිදෙන්නේ නැති සද්දේ අත රිදෙන්නේ සතිය වඩන නිසා. ඒ ඒ ඔක්කොටම සතිය මේ සද්ද කරදර කරන්නේ සමහරට වේදනා කරදර කරන ගමන් හේතුල කරන. ඒ කරදරේ එන්නේ තමයි ළඟට තම තමන්ගේ උපදිශක්තිය එහෙම නැත්නම් උපනිෂේ සම්පත්තිය ලැබෙන්නේ. පුසංකි පස්සා උපදීන් පටිච්චය. ඒ ඒ දේවල් උඹව ස්පර්ශ කරන්නේ උඹේ තුවාලේ හැටියට. උඹේ සංවේදීකම හැටියට. උඹේ තියෙන දුර්ලභකම හැටියට. කරදර හැම වෙලාවෙම තියෙනවා. අපි ගත්තොත් එක පංචායලක් එළිය තිබ්බොත් පුස් කරනවා. මොකද මේ වාතයේ තියෙනවා ඒ පුස් බීජ. පාංග ටෝස් කරලා කියන්නේ දවස් 3-4ක් කරන පුස් කරන්නේ නැහැ. උෂ්ණති නිසා නෙවෙයි. පාන් කැල්ල දරන්නේ නැහැ ඒක. ඊලි පෘෂ්ඨය පුස් දරන්නේ නැහැ. තෙත පාන් කැල්ල පුස් කරනවා. ඒක අපි කිව්වොත් එහෙනම් මේ පරිසරයේ පුස්සහිතයි කියලා. පුස්සහිතයි තෙත පාන් කැල්ලටයි තෝස් පාන් කැල්ලටයි දෙකම තෝස් පාන් කැල්ල ඒ පුස් දරන්නේ. අන්නේගේ තපස කෙලස් තවන වීර්ය ඇති කෙනාට කෙලස් කොච්චර තිබ්බත් එයා බාහ ගන්නෑ. ඒ ඊගා චිත්තක්ෂණේ අලුත් හිතක් කියලා තේරුම් ගන්න සද්දෙන් නරක විදියට පැත්තක දාලා ආපහු බලනවා Taman හිතුව තැනට එන්න. නිරූපදී කියන පුසීජුප්පස්සා ඔබ හිතුවාලේ නැත්තම් කවුරු ගහපම් අපේ ගමේ කතාවක් තියෙනවා පිටේ වනේ තියෙන මීමා අඳුරට බයයි. ඌ අකුලෙ රින්ගන්නේ නැහැ මොකද ඌ දන්නන්නේ පිටේ තුවාලෙත්. නමුත් පිටේ වනයක් නැත්තම් ඌ බල්ලට ඩිංගනවා. ඉතින් පිටිවනේ කියන බා වුණා කෑගනේ යන්නේ පා යකෝ කර හිටිනවා යකෝ උතන කණ්ඩක් යකෝ උතන ලණ්ඩක් කෝ කටපඳුරගෙන. අර ගන්න පිස්සුනික හිටපන් මගේ පිටිවණයක් නෑනේ. ඉනිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන ඔබ යතේ තුවාල නැත්තම් අසභාජයෙන් අත දෙන්නට බය වෙන්න එපා කියලා. පාණිනාමේ වනේනාස විසං න අන්වාගමීති. අතේ තුවාල තියෙනවා නම් තමයි අපි අසභාජනත් දාපු ගමන් තුවාලේ හරහා වසවදී. මේ විදුලිය අත ගෑවට කමන්නේ හෑන්ඩ් ග්ලව් එකක් දාන්න. ඉතින් හෑන්ඩ් ග්ලව් එක නැති කෙනාට කරන්ට් එක වැදිනවා. අහන්න දෙයක් නැහැ. ඒක මේ විදුලිය යාට හිතලා දෙන එකක් නෙමෙයි. නැත්නම් හෑන්ඩ් ග්ලව් දාපු එකනට විශේෂලකිල්ල VIP ඕගන සත් ට්‍රීට්මන්ට් එකම නෙවෙයි හෑන්ඩ් ග්ලව් එක දාගන්නේ. ඒ වගේ සතිය පීඨෝපං. සතිය පීඨෝපං මේ සද්දෙට විතරක් නෙවෙයි වේදනාවට විතරක් නෙවෙයි හිතවිලට විතරක් නෙවෙයි රූපෙට විතරක් නෙවෙයි හැම එකක් සම්බන්ධව යම් ප්‍රමාණයකට දැරීමේ ශක්තියක් ඇති වෙන මතක. එදිමි මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ නාකිය වුණාට නැත්තම් නම් හිතුවා පැවිද්දෙක් නේ කොහොමද අපේ කම්පැනි ගිනේ. උන්වහන්සේගේ ගුණේ වෙන්නේ දැන් උන්වහන්සේ කියනවා අර විදියට සතිය නැතුව වැඩි කරුවොත් සද්දං සුත්වා සතිය මුට්ටා විනිමිත්තං මනසිකරෝති කියලා බුදුරජාණන්සට පෙන්නලා ඊ ගාවට මෙන්නවා ස්වාමීන් වහන්සේ සතිය පිහිටියොත් වෙන්නේ. ඒකට හොඳට පේනවා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් ළඟට යන්න ඉස්සලා සතිය පිහිටලා තිබිලා තියෙනවා. ඒකයි මේ කමටහන වදින්නේ. නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්තා පටිස්සතු. ඉතින් සති පිළිවි කරන මොකද වෙන්නේ කියලා දැන් කියනවා. ඒකේන රූපේ අභිරමණය කරන්නේ සද්දේ තමයි. සද්දේ අභිරමණය කරන්නේ කියන්නේ සද්දේ නොදකින් කියන්නේත් නැහැ. වේවා කියන්නේත් නැහැ. සද්දං සුත්තා පටිසතු යා දැනගන්න සත්‍ය පිළිපු ගම මම මෙතෙක් කල් ආනාපානිය අග නාසිකාග්‍රේ කාය ප්‍රසාදේ කාය විඥානයේ තිබුණ හිත දැන් සෝත ප්‍රසාදයට පැන්නා. දැන් සෝත විඥානයේ තියෙන්නේ කියලා ඒ ට්‍රක් එක මාරු වෙනකොටම එයා ඒකට හේතු වෙච්ච සද්ද නිසා නෙමෙයි බලන්නේ මගේ හිත කාය ප්‍රසාදේ ඉඳලා සෝත ප්‍රසාදයට පැන්න කියලා පාරට මෙයා කරගන්නවා. ශබ්දං සුත්තා පතිස්සතෝ ස්ථාවර කරගන්න සතියේ ඒ ඒ සිව් වෙනස එහෙම නැත්නම් ඔය කියන කාය ප්‍රසාදේ නැත්නම් නාස්කාග්‍රේ උඩුතොලේ දැන්ජලී කියන දැනුම කනට පැන්න කියන මේ වෙනස අල්ලනවා කියන කෙච්චරම ලේසි නෑ මේක බොහොමත්ම සිව් පිස්සදිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අතර පයින්නවා අන්නේ ටික දන්නවනම් විරත් චිත්තෝ වේදේතිය සද්දෙට ගිය බව දන්නවා නමුත් සද්දෙත් එක කතන්දර හදන්න යන්නේ නෑ සාරත් හිතේ නෙවෙයි සද්ද දිහා බලන්නේ. යා දන්නවා මම යන ට්‍රැක් එක මේක. දැන් මං අතුරු පාරකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යා දන්නවා මේ පාරේ යන්න යන්න මට ආපහු එන්න වෙනවා. ඒක නිසා සත්‍ය දැනෙනකොටම විරක්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තති මේකට රාගයෙන් හෝ ద్వේෂයෙන් හෝ නොබැදී ඉන්න එකයි කරන්න තියෙන්නේ. සද්දේ මාව ට්‍රක් එකකින් පිටට දැම්ම ඒක වෙනම කතාවක්. එක්ක සද්දේ මනාප වෙලා ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් පහල කරන්නේත් නැහැ. එතන සද්දයක් නැති එකට ප්‍රේම කරලා මේ සද්දයට ද්වේෂ කරන්නේත් නැහැ. ඒ වෙලාවේදී දැන් අපි යන්නේ ආනාපානේ නිදර්ශනයක් වශයෙන් සද්දයක් කියනවා. සද්දෙක බව මෙයා දන්නවා. දැනගෙන ඒ සද්ද දිගේ ප්‍රපංච කරන්න යන්නේ. කතන්දර ගොතන්න යන්නේ. වැරදි නිවැරදි කාරෝ හොයන්න යන්නේ. එයා දන්නවා මගේ ට්‍රැක් එක මාරුලා තියෙනවා. මම හිතේ කාය ප්‍රසාදේ, කාය විඥානේ දැන් සෝත ප්‍රසාදේට, සෝත විඥානෙට ගියා. ඒ නිසා ඒ ඇතිවිච්ච සත්‍යය මන අපේ මූමන අපේ විග්‍රහ කරන්න යන්නේ. ප්‍රපංච කරන්න යන්නේ. කතන්දර ගොතන්න යන්නේ. තස්ස වඩ්ඩන්ති වේදනා. ඒ ඒ වෙලාවේදී තියාට සද්දයක් ඇහුණා. ලස්සනට කියනවා ඒක මේ මානුක පුත්‍රයන් සද්දයක් ඇහුණා. ඒ සද්දේ විශේෂයි මනාවමනාවේ පහළ වුණා. ඒ ඔක්කොම එයා දන්නවා දැන්. සතියෙන් හිටපු එකනා සද්දෙට ගිය බවක් දන්නවා. සද්දෙට මනාවමනාවක් පහළ වුණ නමුත් ඒකට රිංග ගන්නෑ. හරියට බුක් කීපින් තිබ්බා වගේ. සේවතෝ ചാපි වේදන සුනාතෝ ചാති සද්දා. සද්ද ඇහුවත් මනාවමනාව වේදනා තිබ්බත් එයා කවදාකවත් ඒක අපේ අගේ කරන්න යන්නේ නැහැ. එයා දන්නවා මගේ හිත දැන් මගේ නෙවෙයි. මට ඕන දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. අන්න ඒ ටික දන්න නිසා එයා සතිය උත්කෘෂ්ඨ කරගන්නවා. එහෙම නැත්නම් උතුම් සතියක් ඇති කරගන්නවා. දැන් මේ වෙලාව හරියට අපි හයිවේ එක ඉඳලා එක්සිට් එක ගන්න හදන වෙලාවක් වගේ. එළියට යන්න හදන වෙලාවක් වගේ. එහෙම නැත්නම් අතුරු පාරකට වැටිච්ච වෙලාවක්. එතකොට යා හරියටම දැනගන්නවා වගේ මෙතනදී මගේ හිත තියෙන්න ඕනේ. මෙතනයි උනේ මේකයි. මේක නිසා මට මනාපමනාප පහළ වුණා. නමුත් මනාපමනාප පහළ වුණා ශබ්දයකට හිත පිට ගියත් අකලෙස් ඇති කරගන්නේ වෙච්ච සිද්ධිය දන්න නිසා එයාට ආපහු ඕන අරමුණට එන්නත් පුළුවන්. ඒ වෙලාවේදී ඇති වෙච්ච කම්පන වේග වෙනස්කම් හරියටම ප්‍රමාණ වශයෙන් දක්වනවා. මේ නිසා මේකේ නා ඒක දිගේ යන්නේ ඒ වෙනුවට සතිය ඉහළ මට්ටමකටපත් වෙනවා ඒ වංශෝ චරති සතෝ ඊටමත් මේ එතකොට ප්‍රශ්නයක් අහන්න හිතෙනවා බාධාවකින් තොරව ආනාපානයේ පවතින සතිය යම් වෙලාවකට සතියක් ඇවිල්ලා බාධා වෙලා මගේ හිත දැන් අසද්ද කනට ගියා සද්ද නිසා මට මනාපමනාව පහළ වුණා. අන්න ඒ බව දැනගන්න සත්‍යයක් ගත්තොත් මේ දෙකින් වඩා කුසලතාවයේ තියෙන්නේ බාධාවක් ඇති වෙලා බාධාව ගැන දන්න සතියද නැත්නම් බාධාවකින් තොරව හරියට ආනාපාන දිගේම යන සතියද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ගාක් කාලවට ඒක අපි කල්පනා කරලා නැතිනම් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි කාර් එකක් දෙනවා chimpanzee එකට කවුරුත් නැති පිටිනියකු එළවනවා. ඒක චිම්පන්සිගේ දක්ෂකමක්. නමුත් ඌට කිව්වොත් චිම්පන්සියාට පාර කෙලවපන් කියලා. මිනිස්සු එද්දි වාහනේදී හස්පාරවල තියෙද්දි චිම්පන්සියාට කරන්න බෑ. ඒ නිසා අරක ඩ්‍රයිවිං තමයි. විශාල පිටිනියක් තියෙන ඕන දැනක කපන්න පුළුවන් කප කප යනවා. නමුත් පාරක යන්නේ ඊට වඩා දක්ෂකමක් තියෙනවා. මෙතන හන්දිය මේක මිනිස්සු මේවා ගෙවල් මේවා දොරවල් කියලා. ඒක නිසා ඩ්‍රයිවිං ලයිසන් ගත්තට පිටරියක විතරක් නම් ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඕක චිම්පන්සියෙකුටත් කරතයි. ඩ්‍රයිවිං ඉගෙන ගත්තා කියන්නේ සෙනග ඉන්න තැනක ට්‍රැෆික් ලයිසන් තියෙන ළඟ තියෙන තැනක ඒක අපගන්න තු යන්න. අරකින් තමයි පටන් ගන්න. තතියෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ ඒ සතිය සුපතිට්ඨිත සතියක් වඩපත් වෙනවා. ඒ සතිය වේපුල්ල සතියක් වාටපත් වෙන පුංචි කරදරයක් එනකොටත් ඒකෙදී හප්ප ගන්න නැතුව නැත්තම් කෙලෙස් උපදව ගන්න නැතුව යන්න පුළුවන් නම් එතනදී විතරයි සතිය මං කියනවා මගේ වචනේ කෙල්ලෙක් වැඩිවියපත් වෙනවා වගේ කියලා එකක් තියෙනවා. ලිංගික පරිණතිය කියලා. සතිය කවදා හෝ ලිංගික පරිණතියටපත් වෙන්නේ අන්නර බාධාවක් තියෙද්දි බාධාවක් ගා ගන්න නැතුව අනා ගන්න නැතුව ආයතනයක් ඒක ඉක්මවල ඒක හරහා ගිහලා ඒක විනිවිදලා නැත්නම් විපස්සනා කරලා ආයෙත් ආනාපානට දාගෙන යන්න ගියොත් ටික කාලයක් යනකොට යාට තේරෙට පටන් අර ගන්නවා ඉස්සෙල්නම් විනිවිද යන්න බැරි පිටියක් වගේ තමයි සද්දේ දැන් ඒක ඇහිදල් තියෙන දැලක් වගේ අස්සේ යන්න බලුවා එහෙම නැත්නම් නිකන් වලාකුලක් වගේ මේක ඇක්චුලින් ගියාට හැප්පෙන දෙයක් නැහැ පිටින් ඉඳලා බැලුවොත් නම් මහා ගුලක් කුලක් කුලක් කියලා කියන්නේ ගලක් කන්දක් වගේ. නමුත් භාවනා කරන කෙනාට පේනවා පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලන්න මේ සද්දේ තියේදී හුස්ම ගන්න හැටි බලන්න බැරිද කියලා. සද්දේ තියේදී ඉඳගෙන ඉන්න හැටි බලන්න බැරිද කියලා. සද්දේ තියේදී ඇවිදින බව බලන්න බැරිද කියලා. අන්නක පුංචි අභ්‍යාසයක් කියලා බලුවොත් පේනවා සද්දයකට මේ ඉඳගෙන ඉන්න බව බලන සත්‍ය කරන්න බෑ. මම ඇවිදින්න ඉන්නේ කියන සත්‍ය කරන්න බෑ. අන්න ඒ විදිහට කියලා බලනකොට පේන්න පටන් අර ගන්නවා මේ ශබ්ද කියන එක පිටයක් වගේ එකක් නෙවෙයි. ඇහිදල් සයිට් එකක්. මේ ඇහිදල් ඇස්සේ යන්න පුළුවන්. මේක ගිය කෙනාට තේරෙනවා ඒ පිටිය හරහා නොගියට වැඩිය යෑමේදී විශාල කුසලතාවයක් තියෙනවා. දක්ෂකමක් තියෙනවා මේක නැතුව කාදා නිවන් දකින්න බෑ. මේ පිටණියක කාපෙල්ලවන්න පුරුදු වුණාට නිවන් දකින්න බෑ. ඒක කිම්පත් යන්න කරන්න පුළුවන්. අපිට ඕන කරලා තියෙන්නේ ඒකට අතුරු පාරවල් ගෙද්දි සද්දේ මිනිස්සු එද්දි වාහනේ එද්දි අතුරු පාරවල් කියෙද්දි ඒකේ වාහනේ අරගෙන යන්න නම් ඊට පස්සේ අපි කිව්වොත් එහෙම මම දැන් කාර් වලනවා පාරට දැම්ම ඔක්කොම පාරින් අයින් වෙන්න මම එන වෙලාව කියලා අපි වගේ සීමයිලාට එහෙම අයින් වෙන්නේ නැහැ අපි රාජ්‍ය නායකයෝ මොන අපිට ස්කෝට් එකක් දෙයි අපිට තියෙන්නේ චෝපර් ඩ්‍රිවන් කාර් එකේ ඉඳගෙන ඉන්න එක විතරයි අපිට ඒක බෑනේ අපි පාට දැම්මයි කියලා කවුද ගණන් ගන්නේ ඉතින් බුදුරජාණන් අපිට දුන්නේ අපි වගේ නිකම්ම සිරිබිරිස්ලට අප්ප ගන්න තු බලයන් කියලා. ලංකාවේ නීතියක් තියෙනවා මෙහෙ තියෙනවද මන් දන්නේ. දැන් අරු ඇවිල්ලා මගේ කාර් එක හැප්පොයි කියන්නකො. ඒ අනතුරු වළක්වා නොගැනීමේ වැරද්ද කියලා 2500ක් දඩලා. දැන් ඌ ඇවිල්ලා මගේ ගේ හැප්පන්නේ. හැබැයි දෙන්නටම 2500 2500 ගහලා තමයි නඩුව අහන්නේ. ඒ නිසා එන්නේ ඉස්සෙල්ලා සයිඩ් එකෙන් දාගෙන යන්න ඕනේ. එතකොට වමට සිග්නල් දාලා ලකුණ කපාගෙන යන්නේ එකයි තියෙන්නේ. විපස්සනා කරන්න බෑ ඔය ඔලොමොට්ටල් දාන්නට. ඒක පුදුමාකාර සෙල්ලක්කාරකමක් ඕනේ. ඒ සෙල්ලක්කාරකම ඇති කරන්නෙම බාධාවලයි. එවැනි බාධාවල් නැති පාරක විතරයි මට ඩ්‍රයිවිං කරන්න පුළුවන් කියලා කිව්වනම් ඒ නැති බුදු දහම කියන්නේ නැතිනම් සෝරි එහෙනම් මං ඉන්නේ ඉස්සල දුන්නේ ඉන්දියාවේ තිබුණ ක්‍රම වලට යන්න පුළුවන්. එහෙනම් අටවෙනි ධ්‍යාන දක්වම යන්න පුළුවන්. හැබැයි ඊට එහාට කඩාගෙන යන්න බෑ. ඒ ශාමී ඉන ශබ්ද මේ ඉන රූප මේ සියල්ලම අපි ඒ රෙසිලියන්ස් එකේම නැත්නම් අපි නැවත හිතපු තැනට එන්න පුළුවන් ගතිය පරීක්ෂා කරන දෙයක් මේක විතරමයි මරණයෙන් එහාට යන දේ. ඉතින් මේ පිට තියෙන සියල්ලම මෙහෙන් තියලා යනවා. මේක පුරුදු කරා නම් ඒක මරණ චිත්තක්ෂණේ පවා අපට ඒ අමලියේදී පවා අපිට තේරෙන්න පටන් ගන්න මේ වෙලාව නම් කරදර තමයි. හැබැයි මම මේක කිට්ටු කරදර විඳලා තියෙනවා. ඒ ඒ කරදර එන්නේ එන්නේ ලොකු ලොකු කරදර එනකොට තමයි දැනගන්න ඕනේ මේ සෝවාන් මාර්ගයේ එන්නේ ඉස්සරලා. සෝවාන් මාර්ග ඵලයේ කියන්න ඕනේ එකට. මාර්ග ඵලයේ එන්නේ ඉස්සරලා මරණ වේදනාව අත්දකපු කෙනාට තමයි අමරණීයත්වයට යන්න පුළුවන්. නිසා කවුරු හරි හිතනවා නම් මේ අමරණීයත්වයට යන්න ෂෝට් කට් එකක් තියෙනවායි කියලා ෂෝට් කට් එක සාමාන්‍ය කට් එකට වඩා පොඩ්ඩක් දිගයි. දැන් ෂෝට් කට් වල හරියන්නේ මේක හරහා යන එකයි තියෙන්නේ දවසින් දවස දවසින් දවස Tamanට එන කරදර වැඩි වැඩි කරදර ප්‍රදේශ තියෙදී නොසලී ඉදිරියට යන එකට මම කියන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ කියලා. මම කියන්නේ කමේ විදින වගේ කියලා. මම කියන්නේ තනි කෝච්චි පීල් ඇවිත් ඉගෙන ගන්නවා වගේ කියලා. ඒකට අපිට පේන බැලන්ස් එක නැති වෙන හැටි පුංචි දෙකින් අපි වැටෙන හැටි මේ පාඩම් කවදාකවත් අපේ අම්මලා තාත්තලා අපිට උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ කුල්ලෙන් වහලා සැප දීලා කුලම් වදින්න නැතු වෙන පුන්න පින්න පොල් ගෙඩි වගේ හදනවා. හත පහක වැඩන්නේ ගඟකට වැටුනොත් එහෙම ගඟත් නරක් වෙනවා. ඒකට කොටේ ඉන්න තේරෙන්නේ නැහැ. අදිසිර පොල් ගහකට ගුවක් ගහකට නැගෙන කිව්වොත් බඩේ ලියනවා. වැඩක් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ රාමේශ්වර රාමේශ් ඔබ මාලිගා තුන අතහැරලා පාත්‍රයක් කරගෙන ගිහිල්ලා ඇටේරියා කොල්ල ටිකක් උඩ බුදියාගෙන මේ මහානකම කරන්න මේ හිගනකම කරන්න ඕනේ නෑනේ. ඒ හැම බාධාවක් කරාම සතිය ගෙනියන්න පුළුවන්. ඒ තමයි පුංචි පුංචි කරදර එනකොට හැබැයි මම පැහැදිලිව කියන පුංචි පුංචි කාටවත් පතන් දෙපා. පුංචි පුංචි කාටවත් කාටවත් දෙන්න යන්න එපා. ඒක සාහසික අපරාධයක්. මොකද තමන් වෙත පැමිණෙනවා නම් පැමිණි දුක් පැනිරායි කියලා. ඒ පුංචි පුංචි දේවල් විනිවිදින්න පුළුවන් නම් මම කියන්නේ ඉදිකටක් අරගෙන නූලක් දාගෙන ඉදීන මලේ ඒකට අමුණන්නකො. එදිට මල් මලයක් හැදෙනවා. විචිත්‍ර මල් જાති අමුණනවා නම් මල ලස්සනයි මල් මාලේ. ඉතින් ඒ වේදනත් අමුණන්න ඕනේ. ශබ්දත් අමුණන්න. රූපත් අමුණන්න. එනේ එනේ කමුණගෙන මුණගෙන යනවා මිසක් කිසිම මලක් නැහැ ලෝකේ දිගටකට විද ගන්න බැරි. සත්‍ය කියන්නේ වගේ එකක්. ඒක හොඳට හරියට අල්ලගත්තට පස්සේ එනියන කරදරේ වෙන්නේ. කරදර වලට ප්‍රේම කරන්න එපා. මම කවදාකවත් ඒක කියන්නේ. නමුත් පිට පැමිණිච්ච කරදරේ තමයි ඒක හරියටම හේතුඵල ධර්මකින් එන්නේ. ඒක හරියටම Tamanටම හදලා දුන්න කසාය තුඩුවක් වගේ. ඒක බොන්න. ඒක බොනකොට ඊගාව කසාය තුඩුව හම්බ වෙනවා. එහෙම එහෙම තමයි මේක ගොඩ යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරදර මගාරවලා නැත්නම් කරදර කරපු අයට ශාප කරලා කවදාවත් ගමනක් නැහැ. ඒ නිසා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ ඒ බුදුජානකසේ වල පුංචි ඉංජිය අනුව සතිය නැති වැඩි කිව්වොත් මෙහෙමයි සතිය ඇති වැඩි කිව්වොත් මෙහෙමයි කියලා කියන්නේ උන්වහන්සේ තුල කොච්චරක් සංසාර බය තියෙනද? උන්වහන්සේ තුල කොච්චරක් මේකෙන් ගැලවෙන්න ඕනේ කියන එක හිතෙන්ද? උන්වහන්සේ තුල කොච්චරක් වඩලද සත්‍යක් තියෙන්න ඕනද අරුන් දුජානාසේ දීපු පොඩි ඉංගිය හරහා මෙච්චර පස්සේ බුදුජාන් වහන්සේටම බණක් කියන. සාංශ සත්‍ය නැතුනොත් මෙන්න මේ ටිකයි වෙන්නේ. දැන් සත්‍ය ඇති සත්‍ය ඇතුගෙත් මෙන්න මේ ටිකයි වෙන්නේ කියලා. ඒක නිසයි ආනන්ද හඳුරෝ මේ ටික අපට ධර්ම සංගායනාවේදී මතක තබාගත්තී සූත්‍රයක් විදිහට දීලා තියෙන්නේ. ඒක නිසා මෙතන බුදු දන්තේ සත්‍ය පිටුන කතාවක් කියලා නෑ. සත්‍යයක් ආවා මේ මේ විදිහට කරපන් කියලා නෑ. පොඩි ඉඟියක් විතරයි දෙන්නේ. දහසක් නැයින් මොනාචර තේරුණාට පස්සේ ඒ සතුට බුදුජානක කියන සාංශු වහන්ස කෙටියෙන් කියපු දෙය මට වැටහෙන්නේ මෙහෙමයි. සවිස්තර වැටෙන්නේ මෙහෙමයි කියලා ඒ කතාවේ සංවේදනය වෙනකොට තේරෙනවා කොච්චරක් බුදුහමතුරු අදහස් කරපු දේ පවා මේකෙනා ප්‍රයෝජනෙට පාවිච්චි කරලා නිකන් දැක් කරලා වගේ බුදුසසුනට කමටහන් වාර්තාවක් දෙනවා. හරියට මේ ඒ වෙලාවේ අත්දැක බලලා කියනවා. ඒ නිසා මේ කරදරයක් එනකොට කැටකිරිල්ලක් වාගේ බහි පැත්තකට යන්න එපා. කරදරේ හරහා යන්න සද්දන්ත කුලයේ ඇතික් වගේ. බින්දගණි අනේකයි තියෙන්නේ. කවදාකවත් ඒ කරදර තින්නේ කවුරක්වත් අපිට දෙන්න හදපු එකක් නෙවෙයි. ඒ කරදරේ කරදරයක් කරගන්නේ මගේ තකතිරුකමට කියලා හිතන්න. ආහ කියන නයි. ඒ වෙලාව වුණා වේදනක් තියෙනවා. රූපක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. මම ගන්නෙ සද්ද විතරයි. ඒ මගේ ඇති. ඒක තේරුම් ගන්න හැදෙන් දෝ කරන්න බෑනේ. එනින සද්ද මේ වගේ සද්ද තීටි ඉඳගෙන ඉන්න බැරිද මට? සද්ද තීටි හුස්ම ගන්න බැරිද මට කියන යෝනිසමනිකාට දාලා බැලුවොත් මේ යෝ වැඩමුළුවට එන මනුස්සයා නෙවෙයි අපව ගෙදර යන්නේ. සම්පූර්ණ වෙනස් කෙනෙක්. කරදරට බය පස්ස ගන්න කෙනෙක් නෙමෙයි. යෝනිසම අයෝජමනිකාරයෙන් ආත්මනසය යෝනිසමනිකාරයෙන් බවට පත් වුණාට පස්සේ ආ ශබ්ද එන්නකම් බලන්නේ අනිත් දවසේ අදී මේ ශබ්ද තියෙද්දි මට බැරිද මේ සතිය මේ ඉරියව්ව මේ ආනපාන පට පවත්තන්න කියලා බලන්න පුළුවන් නම් ඒකයි මේ බණ කිලිකේ අදහස. ඒ නිසා ශීල දිනාට ඒ හැකි සංඥාව පහළ වෙන පිළිසක් අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශිළු දිනාට දැනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාවයි. නැයි අපි පසුගිය දවස්වල ඇති කරපු චාරිත්‍රය හැටියට විනාඩි කිහිපයක් කරගනිමු. එක්තාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමේ අපි උපයාරපයා ගන්න දේම් කුසලයක් වේ නම් ඒ සීල කුසල් ලෝකවාසී සීල සත්‍ය සමඛාදා වේදා ගැනීම සඳහා ittavata cammehi sambetam punya sabbadam eva numodantu sabbe sampatti siddhya ittavata cammehi sambetam punya sabbadam සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata jammee sampetam punya sampadam anumodantu sabba sampatti siddhya ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනම් ආකාශට්ඨා ච බුම්මඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සදාචාරකමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු චතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු චතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු සුවපත් විත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වේවා සුවපත් වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සුපත්ත්වා සුපත්ත්වා සුපත්ත්වා